නමස්කාරය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි කවුරුනේ ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටින ලිඛිත ප්‍රශ්න සභාවට කරමු අතිපූජනීය අපි ලුකෝන්දරන් වහන්සේගෙන් අවසරයි පින්තුනි මම පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නම් ගරු ස්වාමින් වහන්සේ භාවනා කරමින් සිටන විට නිතර ශූන්‍යතාවයකට පැමිණේ. ඒ යන මාර්ගය හරිදයි කාරුණිකව පහදා දෙනෙමින් ඉල්ලේ. තමන්ට අර මානසික අසහනය ආතති තියෙන වෙලාවදී ශූන්‍යතාවයට ගියාට පස්සේ පහසුවක් තියෙනවනම් මාර්ගය හොඳයි. ශූන්‍යතාවයේ බයක් කරදරයක් අතනකතියක් නම් ඉතින් මාර්ගය වැරදිලා කියලා කියනවා. එනිසා ශූන්‍යතාවට යෑම තමන්ට කරදර තැනක ඉඳලා කරදර නැතනකට ගියා වගේ වැටෙනවද? නැත්නම් දන්න තැනක ඉඳලා නොදන්න පාළු තනි වෙච්ච, බය වෙච්ච තැනකට ගියා වැටෙනවද කියන එක මම දැනගන්න කැමතියි. එතකොට නම් මටත් පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. එහෙනම් කියන්න කැමති නැත්නම් මතක තියාගෙන ඉන්න එහෙම කරදරයකටපත් වෙලා තියෙනවා මාර්ගය වැරදිලා තියෙනවා. කරදරයකට නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක කරදරයක් නොවේ නම් ඒකටපත් උනාට පස්සේ සැක නොකරන වෙලාවට තමයි සෝවන් වෙනවා කියන්නේ. එයාපත් උනාට පස්සේ කරදර තියෙන තැන ඉඳලා කරදර නැත්නම් ගිහිල්ලා සැක කරනවනේ ඉතින් තාම පෘථජන තමයි. ඒ නිසා මේ කරන දේ නැවත නැවතත් කරලා බලන්න. කරලා බලනකොට හිර වෙච්ච, තද වෙච්ච, ආතතිගත වෙච්ච තැනක ඉඳලා කලෙණියකට ගියා, පහසුකට ගියා වගේ දැනෙනවනම් ඉතින් ඒක ගැන සැක කෙරුවොත් එයින් අත් ලැබිච්ච එක නැත්නම් උරුම නැතුව යනවා. Tamante එකේ බුද්ධිය නැතුව යනවා. මේක තමයි මට තිබුණේ. ඒ නිසා කරදරයක් තිබුණා. දැන් තියෙන සහැල්ලු තන මම මේක සැක නොකර මගේ ප්‍රතිවදාහ ලැබිච්ච එකක්. කෙලස් තියෙන තැනක ඉඳලා අඩු කෙලස් තියෙන තැනකට ගිහිලා විශ්වාසය පහළ වෙනවා කියන එක තමයි විචිකිච්ඡාව දුර වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ වගේ දෙයක් සැක කරනවා කියන එක පොතේ සඳහන් කරන ප්‍රපංච නොකළ යුතු තැනක ප්‍රපංච කරනවා කියන්නේ. දැක නොකළ යුතු දේ දැක කරනවා. එතකොට ඒකෙන් ලැබෙන ආනිසංස නැතු වෙනවා. නිසකව බාර ගන්නකොට එහෙමයි ඒකම ඒ උනාට නිසක භාවය නිසා තමයි ලොකු සතුටක් ලොකු පිළිච්ච ගතියක් ලොකු නිසක ගතියක් එන්න පටන් ගන්න නිසා මේක නැවත නැවත දාලා ඒ හිස්තැනට විවේකයට ශුන්‍යතාවයට ගිහිලා බලන්න තිබුණු කරදර අඩු ගතියක් පේනවනම් ඒක වැඩි කිරීම පිළිබඳව කටයුතු කරන්න ඕනේ ඒකට අත්‍යවශ්‍යයි සැක නැති ගතිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩද්දී මෙන්ම වෙනත් භාවනා වඩන විටදී ශරීරයේ ඉරියව් විවිධ ආකාරයක ඉබේම පැවැත්වේ. යෑම්, හීම්, ඇවිදීම් ආදී ඉරියව් නොවේ. નિરાයාසයෙන්ම මෙසේ සිදුවන්නේ කුමන හේතුවක් නිසාදයි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. අපි සාමාන්‍යයෙන් ආනාපාන භාවනා නොකරත් ආනාපානේ කරන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි කවුරුත් ආනාපානේ කරන්නේ. ආනාපානේ කරනකොට ඉරියව් මාරු වෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ භාවනා කරනකොට ඉරියව් මාරු වීමේදී තියෙන සුවිශේෂතාවය ඇයි එහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ කියන එක මේ කියලා තියෙන විදිහ මට තේරෙන්නේ නැහැ. ඒකට තමයි ආනපන සතියට බාධා වෙනවද? එතන අදහසක් තියනවාද ඉරියව් මාරු නොවිය යුතුයි කියලා? අන්නේ වගේ මට දෙකක මොකක් හරි එකක ඉඳලා ඕනේ මේ ප්‍රශ්න ලියන්න. ඒ නිසා ඒ ලියන එක නා ලියන්නේ භාවනා කරනකොට ඉරියව් නොවෙනස් වී යුතුයි කියන මතයකද? නැත්නම් ඒ ඉරියව් වෙනස් වීම Tamange සතිය කැඩෙනවා කියන අත්දැකීම ඉඳලාද කියලා පොඩ්ඩක් සභාගත කරනවා හොඳයි කියලා මම ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ මම එක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ ඊවිහෝ ඊවිහෝ පැවැත්වීම අකමැති නෙවෙයි මට මේ දැනගන්න කැමති ඇයි මේ ඊවිහෝ දැන් ඊවිහෝ කියන්නේ ඒ සමහර ආනාපාන සතිය වඩනකොට අත් ඉහළට ඉහළට ඉහළට යනවා. සමහර වෙලාවට අවකාශ ධාතුව මෙනෙහි කරනකොට ශරීරයේ මෙහෙම ඒක මම කරනවා නෙවෙයි ඒක මම ඒකේ බිය සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒයි එහෙම වෙන්න කොහොමද කියන එක මට කියන්නේ අපිට මේ ශරීරය කියන එක මගේ පාරණ්‍ය අර්ථයේ තියෙනවා කියන පද නෙමෙයි ඔය තියෙන්නේ. ශරීරය කියන්නේ අපේ පාරණ්‍ය අර්ථයේ තියෙන එකක් නෙවෙයි. අරමුණට හිත දැම්මට පස්සේ ශරීරය වැඩ කරන්න පටන් ගන්නවා. ඒතකොට වෙනවා මෙයා මට ඕන දිහා නෙවෙයි නටන්නේ කියලා. ඕනේ බබෙක් නිදාගෙන ඉන්නකොට බලන්නේ නිකන් ඉන්නේ නැහැ. ඉතින් නිදාගත්තට ශරීරේ වැඩ. ඉතින් අපි උඟ වෙලාවට ශරීරේ හිර කරගෙන ඉන්නවා. අපි හිතන එක ශිෂ්ටාචාර කියලා අපි හිතන එක හැදියාව කියලා නම් ඒ හිර කර තබා ගැනීම. ශරීරේ හිත නිදහස් වෙච්ච ගමන් ඒක ස්වභාවික ඡන්නයට යනවා. ඉතින් අපි ස්වභාවික ඡන්නේ ප්‍රශ්න කරන්නේ මේ හිර කරගෙන ඉඳීම ස්වභාවය කරගෙන අරක අස්වාභාවික දෙයක් කරගෙන තරම් අපේ ස්වභාවයෙන් අපි ඈත් වෙනවා. විචා ශරීරයට මෛත්‍රී කරනකොට ශරීරෙත් එක්ක ආද වෙනකොට ශරීරෙත් එක්ක මිත්‍ර වෙනකොට පූසෙත්තියා බලන්න. පූස කවදාකවත් කිසිම වෙලාවක හිතේ ආතතියක් තියාගෙන ඉන්න උට ඕන වෙනකොට දිගහැරෙනවා හැඹරෙනවා. ඒක දැල්ලා ඌ ශරීරේ පවත්වන ක්‍රමය ආතතිය තියෙන මනසෙකුට ආතතිය නැති වෙන සුළුයි. අපි සාමාන්‍ය කරන්නේ දනුකඳේ ගහලා තියෙන්නේ අර කොයි වෙලාවක. ඉතින් ඒක කොච්චර මේක ඇතුලේ විෂම භාවයක් ව්‍යායාම වල විෂම භාවයක් තියෙනවද කියලා තේරෙන්නේ සෙනගක් එක්ක ඉන්නකොට පුදුමාකාර රඟපෑමක් තියෙන අපි ගාව. ඒකෙන් තමයි මේ අද තියෙන මේ දැනට තියෙන අසහනයට ප්‍රධාන හේතුව අපි සමාජශීලී වීම නිසා. සමාජ ජීවිතේ නොවන අපිට කිසි ආතතියක් නැහැ. විශේෂයෙන්ම හොයාගෙන තියෙනවා පිරිසත් එක්ක ඉන්නකොට අවශ්‍යලාට මල මූත්‍ර පහ කරන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි අද තියෙන ප්‍රධාන රෝගවලට හේතුව. මේ අවශ්‍ය ශුක්‍ර වේග, මූත්‍ර වේග, අසුචි වේග පහ කරගන්න නැහැ. කයින්ද බෑ. හැබැයි අවුරුදු ටිකක් කෝරලා දාන්න බෑ. ඉතින් ඒකට වෙන්නේ ඔය දෙක හිර වෙච්ච ගමන් ඔක එළියට එන්නේ කොහෙන්ද කියන්නේ. ඒ නිසා අවශ්‍ය වෙලාවට මල මුත්‍ර පහ කරන්න හම්බෙන එක තමයි ලොකුම රජකම. දුජානන් එක දවසක් කියනවා මේ නාගිත සූතේ සරජනාචේ ගමකට ගියාට පස්සේ ගමේ ඉන්න හිනේ සෙනග පූජා ගානට සකස් කරගෙන ඇවිල්ලා ඒ අරන්නේ දොරටුවේ ඉඳගෙන ඉල්ලා හිටන සරජනාචේ දකින්න අවසර දෙන්නේ කියලා. ඒතකොට නාගිත ස්වාමීන් වහන්සේ තමයි ඉන්නේ පස්තායක. ආනන්ද හැමෝටම පත් වෙලා නැහැ ඒකෝ. මොකද මේ ස්වාමීන් වහන්සේ ගිහලා බුදුරජාණන් වහන්සේට කතා කරනවා. යනකොට බුදුරජාණන් කවුද කෙවුල් වගේ කෑ ගහන්නේ කියලා. දොරටුවේ කවුද කෑ ගහන්නේ? ඒතකොට නාගේ තාමතු කෙන අවතරයි ඔබ වහන්සේ වැඩි බව දැනන විශාල සෙනඟක් වෙනුමක් අරගෙන පූජා භාණ්ඩ ආවිලා බලකින්න කැමති වෙනවා කියන්නේ. ඊට කියනවා මගේ මයි කිසිසේත්ම කිව්ලොත් එක සම්බන්ධයක් නැහැ. කෑ ගහන මිනිස්සුත් එක සම්බන්ධයක් නැහැ. දකින්න බෑ කියන්නේ. පස්සේ පිළිස ගියේ අර ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමුදුරන් කියනවා අවසරයි ස්වාමීන් අවසරයි ඔය ගත්තෝ කැමති උනාට බුදුහාමුදුරුවෝ විවේකයට කැමති මේ වෙලාවේ හම්බෙන්න බෑ කියලා. අයියෝ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙන්නේ. කලාතුරකින් පූජාවක් පූජා කරන්න හම්බෙන්නේ අනේ අපිට අවස්ථාව දෙන්න කියලා. ওই කිව්වට කමන්නේ ආයතනයක් අපි වෙනින් ඉල්ලීමක් කරන්න කියලා. ඇසේ නාගේ තාම දෙවිසයට සර්වචනතකාට ගිහිලා අවසරයි ස්වාමීන් වහන්සේ එසේනක බුදුමහාකාර ශ්‍රද්ධාවකින් මේ පූජා වන්ද අරගෙන වන්දනා කරන්න ඉන්නේ නෑ මේ කෑකොස්සන් ගහණයත් කට්ටියත් එක්ක මම කිසිම ගනුදෙනුවක් නෑ කියලා බුදුරජාණන් කියනවා දීලා කියන්නේ. අර හම්ගන්න හරි අපහසුයි මේක කියන්නේ. කිව්වට පස්සේ ඒගොල්ලෝ බැජෑ වෙනවා. ඔබ වහන්සේගේ සාරණ විතරයි දැන් තියෙන්නේ. මොනම ක්‍රමයකින් හරි ගිහිල්ලා සර්වඥාන්සේ බහැදකලා මේ පූජා භාණ්ඩ ඔප්පු කරලා වැඳලා ඉන්න අවස්ථාව දෙන්නේ කියලා. ඉතින් අර සාහිත්‍ය බැරිකමට ගිහිල්ලා ගියාට පස්සේ අරුවචරන්සේ සඳහන් කරනවා මේ විවේකයේ පතන කෙනාට මේ සෙනඟක් එක්ක ඉන්නවා විතර දඩයක් කරදරයක් වාතයක් ඇත්තේ නැහැ. ඒ නිසා මට මොකක්ද කියන්නේ අයස වේවා කියලා. යසස කියන්නේ සෙනඟ පිළිකර. මට අයස වේවා. මං යන පාරේ ගව්වතරන් ඉස්සරහට කවුරුත් පේන්නේ නැත්නම් ගව්වතරන් පිටිපස්සේ කවුරුත් පේන්නේ නැත්නම් මට අවශ්‍ය වෙලාවට මිනිස්සු මූත්‍රා කරගන්න පුළුවන්. මට ඕන වෙලාවට අසුචි බහ කරගන්න පුළුවන්. ඕකවත් නැහැ සෙනඟ හිටියොත්. යන්න ගන්න කියන කට්ටිය. ඉතින් ශරීරයේ සෙනඟක් ඉන්නකොට සේරම හිර කරලා ඉන්නේ. ඉතින් ඒක පිට කරන වෙලාවේදී අපි දන්නේ මොළ ලෙඩේද කියලා. විස බින්ද නෙමෙයි මේ. pent up energy එක. ඒක pent up වෙනවා. භාවනා කරනකොට මේක නිදහස වෙනවා. අතීස් වෙනවා කකුල ඉස් වෙනවා ඉතින් අපි දන්නේ මේක මයේක නම් කොහොමද මට දුකිය ඉස් වෙන්නේ කියලා අපි හිතන්නේ බුදුහාමුදුරුවෝ පටන් ගන්නකොට මේ ශරීරයේ මම කියාගන්න එක තමයි අපි ඊයේ පළවෙනි සාකච්ඡාවට ගත්තේ මේ කය මම කියාගන්න කෙනාට ඒ සති සමාධිය එනකොට මේ කයක Tamange ස්වරූපයට වැඩ කරනකොට හරි බයක් හරි චකිතයක් පහළ වෙනවා එයිනම් මගේ නම් අයි මේක මට ඕන විදිහට පිටින් නැත්තේ කියලා මේක මේ ආත්ම දෘෂ්ටියේ එහෙම නැත්නම් රූපේ මම, රූපේ මගේ, රූපේ මගේ ආත්මය කියන එකේ හම්බෙච්ච පසුකතුලයක්. ඒකකට මේ උදජනස ඉන්න වෙලාවේදීම ඔය චූලක මේ අච්චක කියන පඬිවරයා එයා කිව්වා රූපේ මගේ. රූපේ මට වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විචාර සෙනඟක් ජවන්තියක් විතර රජකුමාරවරුම ඉඳලා බ්‍රාහ්මණ කුමාරවරු. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා බුදුජානනාංශය කියනවා රූපේ Tamanට පාලනය කරන්න බෑ කියලා අනාත්මය ඕන වෙලාවක වාදයට කඳවන්නේ කියනවා. ජාන්ච වාදයට කඳවන්නේ කියනවා. ඊට පස්සේ අරගොල්ල කියලා බුදුසසුන් කියලා වාසි දෙගොල්ල හම්බුණා. මෙයාගේ 500ක් සෙනගෙක කීලක උගන්දි කොහොමද කියන්නේ මේ ශරීරය තව මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා මට ඕන පුළුවන් කරන්න. මට අතනමන්න පුළුවන්, ගාරින්න පුළුවන්, යන්න දෙන්න පුළුවන්, කන්න පුළුවන්, පොන්න පුළුවන්. ඒ වගේ වේදනා මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. සංඥා, සංස්කාර, විඥාන. ඉතින් බුදුරජාණන්සේ ප්‍රශ්න කරලා මෙයාට දෙනගේ ඉස්සරහා ගෑ ගහන්නෙම ඔක්කොම මට විදිහට පුළුවන් කියලා. හැබැයි වෙලාදීට මිනිහාගේ මූණ කැතයි. පුතේ කියන ඔයාට ඕන ඔය මූණ ලස්සන කරගන්නකෝ. මම කැමතිද ඔයගේ කවු මූණක් තියනවා දකින්න. බඩ හරි මහතයිලු යකඩ පටියක් දාලා බදින් සරමට බඩ පහතයිලු. මොන හදාගන්න එක පුළුවන් නම් ඔය ඇඟෙන් මිනිස්සෙක් විදිහට හදාගනිකෝ කැමති දැනකට ගියා එහෙම රූපක් කරනවා යෝගේ සරල දෙයකින් පවා ජනතාවය බලහත් ඔල්ලකට හිටු මිනිස්සු කියලා දෙනවා හැම කෙනෙක්ම ජීවත් වෙන ලෝකේ මම මේවා පාලනය කරනවා මට පාලනය කරන්න පුළුවන් මේ පාලනය කළ හැකි දේවල් වලින් මේ ශරීරය මම කියාගන්න එක තමයි භෞතිකවාදීන්ගේ හැටි. ඒකේ ආදීනවේ තමයි හීනෙන්වත් තමන්ගේ ඇඟ හෙල්ලෙනවා දැක්කොත් බය වෙන්නේ. මම දැන් මම කියලා එක මම ඉරාගිකේ මගේ මමය කියන මගේ එහෙම ඒ දෘෂ්ටිය නම් නැහැ නැහැ කියලා හිතනවා නම් ඔය පෙන්නනවා තියනවා කියලා ඈ දැන් මට හිතෙන්නේ දැන් අර දුගුණ මෙනෙහි කරනකොට ඒ වගේ දෙකම කියලා කෙල්ලට යනකොට මට එතන ඇති වෙන්නේ ශ්‍රද්ධාව නෙවෙයි ශ්‍රද්ධාවක් නෙවෙයි මේ ශ්‍රද්ධාවද නැද්ද? බයක් තියෙනවා, සැකයක් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඒකට අනිත් පැත්තේ ඒක මට නොකිය බෑ. මගේ නෙමෙයි. මට නොකිය බෑ. මට නොකිය කොහොමද මේ අතපය හෙල්ලෙන්නේ? ශ්‍රද්ධාව ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒක මම නෑ කියන්නේ. මම දැක්කා මේ මුලින්ම බුද්ධ ආගම බුද්ධ ආගම මේ භාවනා ක්‍රමයේ අනුරාධපුරේ මේ ඉස්ලාම ඇවිල්ලා දැන් ඉගෙන අවුරුදු 30 ගණන් විතර ඉස්සලා ආපු වෙලාවක 1000ක් විතර දාලා අනුරාධපුරේ භාවනා කරනකොට ඒ භාවනා කරන අම්මගේ අත් දෙක මෙහෙම උඩට යනවා පෙන්නලා කියලා දෙන ඕන ශ්‍රද්ධාව කියනවා. පිස්සු. පිස්සු මේ භාවනා කරනකොට ඔළුව නනනවා. ඉතින් ඔකට ශ්‍රද්ධාව කියන්න බෑ. ඔක බාරගත්තොත් ශ්‍රද්ධාව කියලා. ඉතින් භාවනා පැත්තක තියලා ඒක දිහා බල බල ඉන්නේ. තමයි බලන්නේ අත ඉස්සරහ පාත්‍රන සතිය තියනවා කියලා. මට ඕන දේ වුණත් නැතත් සතිය තියනවාද? එතකොට නම් අපිට පුළුවන් ওই ශරීරය අපිට මොන තාලේ සුළු සුළු කරා සතිය කඩා ගන්න තියන්නේ. ඔව් සාමාන්‍යයෙන් සතිය තියෙනවා මේ වෙලාවට. දැන් අවකාශ ධාතුව එහෙම මේ මෙනෙහි කරනකොට අර දෙක දවස් මේ වස්තුන් දෙකක් අතර තියෙන මැද තියෙන එකනේ අවකාශය කියන්නේ. ඒ එතකොටත් මට දැනෙනවා එන්නොන් කරනවා මේ අවය ඉරියව් වලින් මේකයි අවකාශය අවකාශ ධාතු මෙනෙහි කරන්න යන්න එපා. අවකාශ ධාතු කියන්නේ පරමාර්ථ ධර්ම. මෙනෙහි කරන්නේ සම්මුති විතරයි. ඕව මෙනෙහි කරන්න ගියාට පස්සේ විකාර වෙනවා. අපි මෙනෙහි කරන්නේ සම්මුතිදී. ඔව් ඒක ස්වාමීන් වහන්සේ අභිධර්මයේමයි කොටසක් නේද? අවකාශ ධාතු මේක දවසක්ම එක නිකන් කියවනකොට කියුවා. ඒ කියන්නේ දැනගන්න කැමති නිසා. මෙච්චර තමයි එහෙම තමයි ඒකදී මෙනෙහි කිරීමක් කරන්න යන්න එපා. පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. පරමාර්ථ ධර්ම බලනවා. මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන සම්මුති ධර්ම විතරයි. දෙක ඒ භාවනා කරනකොට භාවනාවට හිත නැත්තම් සතියට හිත ගියොත් මේ ශරීරය වැක්කිරෙන්න ගන්නවා. මේ ශරීරය යාගේ ස්වභාවයට එනවා. අපිව දැඩි කරලා හිත අනිත්‍යයට එimhe දැඩිය හිටින්නේ නැහැ. එතකොට පේනවා මේ සතියට මේක බාධා නැත්තම් එයාට ශරීරයට දෙන්න ඕනේ එයාට පහසුවෙන් ඉන්න. එයාගේ සහයෝගය අරගෙන සති ධාරාව කඩාගෙන යන්න. ඉතින් සති ධාරාව කඩා කඩාගෙන ඇයි මෙහෙම වෙන්නේ කියලා සැක හිතුවොත් අපි සතියට අනදර කරා වෙනවා. සතියට කරදර කරා වෙනවා. අපි වෙනකොට ශරීරේ පාවා දීලා සතිය වඩනවාට කියන්නේ කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා සද්ධාහදි ධර්ම වැඩෙන්නම් කාය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳව තියෙන ආසාව අතාරින්නේ කියලා. ඉඳ ගන්නකොටම පූජා කරන්න කියනවා. ත්‍රිවිධ රත්නයට මගේ කය පූජා වේවා. ඊට පස්සේ කයේ විකාර එනවනම් කය ආසාව ජීවිත ආසාව අතහැරලා යනවනම් එතකොට අපේ ශ්‍රද්ධාව يعني කය පාවදීලා හෝ සතිය කඩා ගන්න සද්ධා සතිය කඩා නොගන්න සද්ධාාවක් වෙනවා. ඉතින් මේව ඇත්තටම කියන බරපතල ප්‍රශ්න නෙවෙයි. බොහොම පුංචි ප්‍රශ්න. නමුත් ඒකේ දක්වන ආකල්පය හරියට හදාගත්තට පස්සේ අපි මේව ඉච්චර ගණන් ගන්නෑ. මම නිකන් බාහිරයට පෙනුම පිළිබඳව තියෙන නැත්නම් අනුන්ට මම කවුද කියලා පෙනීම පිළිබඳව තියෙන ආකල්පමේ ප්‍රශ්නයක් කියලා තියෙනවා. තනියම කරුවලක ඉඳලා භාවනා කරනවා නම් මොකක්වත් දෙන්නේ නැහැ. මං කියන්නේ එහෙම කරන්න කියලා දිනකක් ඉස්සරහම කරන්න. මොකද මේ ශරීරයට පහසු වෙන්න ඉඩ දෙනවා. සක්මන් කරනකොට අපි මොන ක්‍රමයෙන් පටන් ගත්තත් අනායාසයෙන් සක්මන යනකොට අපේ ශරීරයේ උසට තියෙන හැටියට ඒ ශරීරය හැඩගැහෙනවා. ඊට පස්සේ තමයි භාවනාව හොඳට යන්නේ. එතකම අපි කරන්නේ ඒ අවශ්‍ය වේගය බැලිය යුතු උස ප්‍රමාණය කාටියට සින්ක්‍රොනයිස් කරලා හදා ගන්නවා වගේ. හදා ගන්න විනාඩි 45ක් 50ක් යනවා සමහරවල්. ඒ කියන්නේ ඒ දක්මන් පතේට පුරුදු වෙන්න. එතකොට අපි දෙන්නේ ශරීරයට දෙනවා මේ රිහර්සල් කරලා බල බල වඩාත්ම පහසු ක්‍රමයකට ඉන්නේ. අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ආස්වාද ප්‍රස්වාස රැලි මුල මැද අග ගැන අවධානය යොමු කිරීමේ වැදගත්කම දේශනා කළා. අපේ හුස්ම නොගඹුරු නම් shallow breathing නම් වේ. නම් මේ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? අතරම හුස්ම මුලැමැදාක බලන්න ඉස්සෙල්ලා tempත් වුණා නම් ඒක වඩා හොඳයි. මොකද අපි මේ හුස්ම සාන්ත කරගන්න තමයි මුලැමැදාක බැලීම කරන්නේ. අරමුණ දෙපෙණ දමා ගන්න. අරමුණ තමන්ට නතු කරගන්න තමයි අරමුණේ මුලැමැදාක බලන්නේ. එහෙම නොබලම අරමුණ කීකරුණා. එහෙම නොබලම අරමුණ දෙපෙණ දබා ගන්න පුළුවන් නම් ඒ ක්‍රමවේද නැහැ කියලා බය වෙන්න එපා. ඒ සියුම් හුස්ම දිහා හොඳට පිළිදරත් වඩා සමීපව බලන හිතයි පේන අරමුණයි අතර දුර අඩු කරමින් අඩු කරමින් උච්චන කරමින් ආසන කරමින් බලන්න මුලමැදක් බැලුවේ නැහැ කියලා ප්‍රශ්න නැහැ. ඒකට මුලමැදක බලන කෘත්‍ය සිද්ධ වෙලා හමාරක. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් පල්ලමක නතර කරලා තියෙන කාර් එකක් නම් තමන්ට සෙකන්ඩ් එකේ පිකප් එක දුන්නට ප්‍රශ්නයක් නැහැ. තර්ඩ් එකේ පිකප් එක දුන්නට ප්‍රශ්නයක් නැහැ. මොකද වාහනේ බර තියෙන්නේ බර අදිනු පල්ලයට. එතකොට ෆස්ට් එකට දාලා නතර කරලා මේ එන්ජින් එක ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාන්න ඕන කමක් නැහැ. ආනත්තලේ වාසිය අපිට ගන්න පුළුවන්. හැබැයි තමයි දැනගන්න ඕනේ කන්ට්‍රෝල් එකේ තියෙන. එතකොට ඉතෝකාර ඩ්‍රයිවර්ලා එහෙම කරනවා. පටන් ගන්නකොටම තර්ඩ් එකේ පික් කරනවා. ප්‍රශ්න නැහැ. හැබැයි ඒ සෙල්ලම කන්දේ කරන්න බෑ. කන්දේ කරනකොට ෆස්ට් එකට දාලා. ආලේ පොඩ හොල්ලාගෙන සෙකන්ඩ් එකට දාලා. යන්න ඇරලා තර්ඩ් එකට දාන්න ඕනේ. ඉතින් අර පැන්නක හෝ කන්දක හෝ දෙන උපදේශ පල්ලමකදී අදාළ නොවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ අවස්ථාවේ වාසිය අරගන්න එහෙම ආනාපානෙ දැනටපත් පටන් ගන්නකොටම සංසිඳිලා කියනවනම් මුල මැද අග බැලීමේ කෘත්‍ය දැනට සිද්ධ වෙලා ඉවරයි. ඒක නිසා උපදේශමාලාවේ සදාන් කරලා තියෙනවා. කියන ඉඳගෙන කරන භාවනාවේ විස්තරය අන්තිමටම මතක් කරනවා. තමයි ඉඳ ගන්නකොටම ශාන්ත ගතියක් ශරීරයේ හිත පිහිටුනනම් ආනාපානෙවත් බලන්න බෑ. බල වැඩක් නැහැ. Tamante ආනාපානෙ බැලීමේ මෙන්න ඕනද වෙලා. ඊට පස්සේ ලැබිලා තියෙන සාන්ත ගතියත් එක්ක එහෙම ඉදිරියට යන එකයි තියෙන්නේ. ඒතර සමහරට ඉඳගෙන ඉන්න ඉරියව්ව බලනකොටම හිත සංසිඳන. ඒකට ආය හයියෙන් උස්ම අරගෙන ආනාපානය අරගෙන සංසිඳවන්න ඕන කමක් නැහැ. මොකද මේක සංසිඳිලා තියෙන්නේ අන්න ඒ වගේ අතවාසිය අපි ආනත තලේ වාසිය කියලා කියන පල්ලෙමට යනකොට කන්න එක. ඒ අතවාසිය පොත්වල ලියලා පෙන්නලා ඉවර කරන්න බෑ. ඒක තමන් මේ වගේ සාකච්ඡාවලදී මතක් කරගෙන ඒ වගේම මේකට පොඩි දෙල්ලක්කාරකමක් ඕන. මේකට පොඩි පරිේශන තෘෂ්ණාවක් තියෙනවා. ආර්ය පරිේශනේ එහෙම යන්න ඇරලා ඕනේ නම් හුස්ම අයිය දෙක තුනක් කරගෙන ආයෙක tempත් වෙලා යන්න පුළුවන්. ඒකත් ඇති හානියක් වෙන්නේ නැහැ. කාලේ නාස්ති කිරීමක් මිස. එහෙම නැත්නම් එහෙම පටන් ගන්නකොට ලැබිච්ච ආශිතිකේ ඉදිරියට ගියාට ප්‍රශ්නයක් නැහැ. අවසරයි ස්වාමින් වහන්සේ එදිනදා ජීවිතයේදී සතිය පිටුවා ගැනීමේ වැදගත්කම ඔබ වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේට ගාථා කියවන කියන විට සතිය පිටුවා ගනිමින් එය කරන්නේ කෙසේදයි පහදා දෙන්න මැනවි. උදාහරණයක් වශයෙන් අපි ඉඳගෙන ඉන්නවා නම් ප්‍රෙෂර් පොයින්ට් ගැන මෙනෙහි කරනවාද කියන ගාථාවල තේරුම ගැන මෙනෙහි කරනවාද? කතා කරන වෙලාවේදී නම් ඉන්න ඉරියව්ව බලන්නත් පුළුවන්. එහෙනම් මේ උගුරේ එන උගුරට අත තියලා බලන්න. නිකන් චෙක් චෙක් කරන්න. එතකොට මේකේ ලොකු කම්පනයක් එනවා. එතකොට තමයි ગાථා කටපුර කටපාඩමින් කියනවනම් ඒ මෙතන තියෙන කම්පණයට හිත තියාගෙන කෙරුවට කමන්නේ. එතන තමයි ඉඳගෙන ඉන්න බව. එහෙම නැත්නම් ඉතින් මං කිව්වහම ඉතින් තරහවේ ગાථා නොකිය නිකන් ඉඳගෙන භාවනා කරනවා ඊට වඩා බොහොම හොඳයි. ඒ කරන්න බැරි නම් අර බීටි බීලා පුරුදු වෙච්ච මනුස්සයාට නොවි බෑනේ. කුරුටු බීල ගොතුලට නොබී වේ. චුංගම් කාපේ කාට ඒක නොබී වේ. බුලත්තර කාපේ කාට නොබී වේ. ඉතින් අනව බුලත්තර කාලා පිළිකා නොෙන්නේ කොහොමද? මොකා හිටපන්කෝ. ඒ තරම්ම සරලයි. නමුත් අපිට මේ ગાථා කියන එක වැදගත් සත්‍ය පිනනට වැඩි නිසා තාත්‍ය පිටෙව්වත් නැත්නම් ગાතාව කියා ගන්න තියෙන ඕනකමයි මේ Hindu යంత్ర මන්ත්‍ර වල තියෙන ගැතිකමක් මෙතන තියෙනවා. එක ગાතාවක් බුදුආවරණ කාලේ තිබුණේ නැහැ. ඔක්කොම අර බුද්ධ ආගම නැති කාලේ පහදා වෙච්ච වෙලාවේදී මේ වෙනුවට කරන්න තියෙන දේ ටික Hindu භක්ති කියන්නේ අපේ ඔළුවට දාපුවා විශේෂම මහායාන බුද්ධ ආගමේ මේ නටබුන් ටික ඔය තියෙන්නේ. කිසිම තැනක මොනම පූජාවක්වත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳහන් වෙලා නැහැ. භාවනා කරන කෙනා නැවතත් ගාථා කියන්න යනවා කියලා කියන්නේ වඩා හොඳ දේ තියේදී හොඳ දෙයට අදින ගතිය. නැත්නම් මම කියන්න හොඳ නැහැ. මොකද ඒක ගොඩනෙකේ සූස්තිය වඩපත් වෙලා තියෙනවා තීනේ වඩපත් වෙලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ ඒ සූස්තිය හිටියට වඩා කමන්නේ නමුත් එකක් මතක තියාගන්න මොනවද නොකර ඉන්නේ යමක් කරනවට වැඩිය පිං සිද්ධ වෙනවා අබ්බපාවස්ස අකරණම් කියලා මුද්‍රයන්ස ඒකනේ ගාථාව කියලා තියෙන්නේ ගාථා කියන්න වචන හුඟ කම්පණ කරනවට වැඩිය ඒ වෙලාවේ නිකන් ඉන්න එක ගාවක් වටිනවා දැන් පුරුද්ද කරලා තියෙන පුත්තහම දැනගෙන තියෙන ගාථා කීම හරහා නම් නැත්නම් පෙර ගහලා නටලා නම් එහෙම නැත්නම් හිතලා නම් ඉතින් ඒක තියා අඩු කරගන්න යෑමෙන් අපි ඉන්න අකිරියට බහිනවා. මොනවාක්වත් නොකර සිටීම තමයි උපරිම බුද්ධජානනාංශයෙන් පෙන්න උපරිම Tamanta සැපත පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. සාසනයේ නිරූපණයත් ඒකමයි. ඒක නිසා ગાත නොකිය බැන්න කියා. හැබැයි නොකිය ඉන්න එක කියනකට වැඩිය හොඳයි කියන එක මේ ධම්මජීව ආමතු කිව්වයි කියලා පොඩ්ඩක් මතක තියාගන්න. සංසේ දැන් භාවනා කරනකොට නෙමෙයි දැන් සාමාන්‍ය වෙන වෙලාවකට ඉතින් පාන්දර හරි මොකක් හරි පිළිත් කිවට කමක් නැද්ද ඒකත් ඒකත් මම මේ අත්තා තව වැඩි කර ගන්නවාද එතන භාවනා නොකරන වෙලාව කියන එකක් මට තේරෙන්නේ නැහැ හැම මොහොතම භාවනාවකින් තමයි ඉන්නේ ඒ වුණා මොකද්ද තව කතා කරන්නේ ඒ කියන්නේ දැන් අපි පොඩි කාලේ කක්කට ගාව. දැන් ලොකු වුණාට පස්සේ කක්කට ගන්න කොහෙලාද කියලා ඇහුවොත් මොකද කියන්නේ? <laughs> දැන් වෙලාවක් දෙනවද? අපිට පොඩි කාලේ නම් අම්මා ඕන තරම් කොම්පොලේ දාලා කක්කට ගන්න දුන්නා. චූට් එක දෙල්ලම් කරා. දැන් ලොකු වුණාට පස්සේ කොයි වෙලාවෙ කොච්චරක් කක්කට ගන්න ඕනද කියලා ඇහුවොත් මොකක්ද දෙන්න තියෙන උත්තර? ඒක තමයි ධර්මයට අත්හරින්න කියන්නේ. ධර්මයට ඇරීමක් නෙමෙයි මෙතන. භාවනා කරන්න පටන් ගත්තගෙන ඇහුවොත් එහෙම. උගව දෙනෙක් අහනවා සාංශය දවසකට පැය කීයක් භාවනා කරනවා? ඉතින් මං කරන පැය 24කුත් පැය භාගයක් කරන්න කිව්වා. කො මෙච්චර මේ වටිනා එකක් දීලා තියෙද්දි අපි බලනවා ඒකට ඕල්ටර්නටිව් එකක් දාලා එහෙම නැත්නම් ඇඩල්ට්‍රේෂන් කරන්න හදනවා. ඒක තමයි ආගම කියන්නේ. ඒ ධර්මයේ තියෙද්දි ඒ ධර්මයේ ලාමක කරන්න හදන එකට ආගම කියනවා. ආගම හරහා ධර්මයට එන්න පුළුවන් ආවට පස්සේ ධර්මයේ පුළුවන් තරම් කරනවා මිසක් අර දෙන්නවත් එපා ආදර්ශයක් කාටවත් මොකද ඒක ගන්න ඕන තරම් සෙනගින්න ඒක නිසා පරිත්‍ත කියන වචනේ තේරුම අරසාව. පරිත්‍ත જાති තුනක් තියෙනවා. එකක් කියන පිළිත්, දෙක අහන පිළිත්, තුන කරන පිළිත්. මේ කියන පිළිත් වලට වැඩිය ලොකුයි අහන පිළිත්. අහන පිළිත්ට වැඩිය හොඳයි කියන පිළිත්. මොකද වචන දැනගන්න එපා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ දැනගන්න. ඒකෝට අරසාවක් හම්බ වෙනවා. අහන කොටත් හම්බ වෙන නිසා අපි සංඝයාගේ දෙට්ට වඩා මලා 335 පිළිත් කියන්නේ. ඊට වැඩි පිළිත් කියන එක වටිනවා. ඊට පස්සේ තියෙනවා ආරසා කරගන්න එක සතියේ. ඔය දෙකටම වැඩි වටිනවා. ඉතින් මේ සතියෙන් කරන්න තියෙන ආරසාතියෙදි කියන පිළිච්ච ආහන පිළිච්ච වලට යනවා කියලා කියන්නේ වඩා හොඳ එක පිළිපෙණි හොඳ එකේ තියෙන හොඳ කතා කරන්න හදනවා. ඒකට වඩා හොඳට නිග්‍රහයක් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ බෞද්ධයාට විතරයි. මම ඒක දැකලා තියෙනවා කවදාකවත් අන්‍යාගමික කෙනෙක්ව පොඩි දරුවෙක්ව බුද්ධාමය ගන්න ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඔය දෙවියන් කොළු කරවලලා නේ. ඔළුව පුරවලට එක නාගේ මකනවායි කිව්වට පස්සේ මරණ එක ලේසි. මකන්න නම් බෑ. යාරේ අමාරුයි මේ සිවුරක් දාගෙනවා කියන්නේ. ඉතින් මේ මම සිවුරු නොදාන්න හිතානේ ඒක ඕක. දැන් මට තේරෙනවා දැන් අපි නැගිටිනකොට එක සතියෙන්නේ දේවල් කරන්නේ මෙන්න මෙතන කපල දැම්මා. අර සතිය යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න එක දැන් එහෙම දිගටම ඉඳයි තියෙන්නේ යෝනිසෝ මනසිකාර සතියට. Thank you ස්වාමී. මොනා කරන්න ගියත් අකුසල් කියලා හිතාගන්න. නොකර සිටීම අකුසලයෙන් අයින් වීමක්. ඒකට සැකයක් තියෙනවා නම් ආනන්ද සප්පයි සූත්‍රය කියවන්නේ යමක් කිව්වනම් යමක් කරාන යමක් හිතුවනම් අකුසල්. පුළුවන් නම් යමක් නොකර යමක් නොකිය නොහිතා එහෙම ඉන්න මොකද වෙන්නේ කියලා බලාගෙන එතකොට භාවනාව ඒක නිසා ඒ ආගමෙන් අපිට ඒ ටික උගන්වන්නේ අපිට මේ කරන්න දේවල් කියන්න දේවල් ගොඩාක් පොත් ගහලා අෂ්ට ගහලා බෙදලා දීලා තියෙනවා. ඉතින් අපේ වැඩේ ඉව්ව කියව කියව ඉන්න. ඇත්තටම වෙන දේවල් කරනකොට ඒක හොඳයි. නමුත් භාවනා කරන කෙනා හොඳට දැනගන්න මේ භාවනාවට ඇවිල්ලා භාවනා කියන උත්තරම ක්‍රියාව තියෙද්දි දාන කතාවල් මෙතන කතා කරන්න ගියොත් ශීල කතාවල් මෙතන කතා කරන්න ගියොත් ඉතින් මේ අර භාවනාවේ තියෙන ගුණාත්මයට නැත්නම් භාවනාත්මයට තියෙන ගෞරවයට අඩු අඩුක්ෂේපයක් වෙනවා. ඒ නිසා අපි රිට්‍රීට් එකට ආවට පස්සේ මුදවට මතක තියාගන්න ගානකට පස්සේ සැලසුම් කළා මේ ගන්න එකේ ඔය දහම් පාසල ඉගෙන ගන්න දේවල් ඉගෙන ගන්න ගියොත් එක්කෙනෙක් විතර නෙවෙයි අනිත් කට්ටියගේ කාලේ මට සම්බන්ධ වෙනවානේ. එතකොට මටත් වගේ කීමක් එනවා. මෙවැනි ප්‍රශ්න අල්ල විසිකරනවාද කියලා. නමුත් අපි කවදා හරි කොතනද ඉගෙන ගන්න බෑ. කවදා හරි කොතනද ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා මම මේ කතා කරන්නේ කාටවත් කර ඉදවන්නවක් ගන්න. එතන මමත් පුංචි කාලේ කරපු ඒ දහම් පාසල් ගිල ඉගෙන ගත්තේ වල පුංචි කරන්නේ නෙවෙයි. නමුත් අපි මේ රිට්‍රීට් එකට ආවේ ඔකට නෙවෙයි. පිටිකට ආවේ මේ භාවනාව පිළිබඳ දත යුතු ප්‍රශ්න තේරුම් කරගන්න. ඉතින් එතකොට ඒකට සම්බන්ධාණය සම්බන්ධ කරගෙන සීලය සම්බන්ධ කරන කතා කරන්න ගියොත් අපි පන්තියට තරම් නොවන කෙනෙක් බවට පත් වෙනවා. ස්වාමින් වහන්සේ අවසරයි ඔබ වහන්සේගේ උපදේශ පරිදි භවනාවේදී අත්දකින පසුබෑම අමතක කර සාර්ථක ආශ්වාස ප්‍රාශ්වාස දැනීමේදී ඒ සම්බන්ධ දෙර සූදානම් ඉරියව් ආදිය මතක තබාගෙන ඒ ආකාරයෙන් භවනාව කරගෙන යමු. ඊයේ අවසාන භවනා පැයේදී මුල සිටම ඊතා හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස නිරීක්ෂණය කළෙමි. අතර මැදදී කකුලේ වේදනාවක් ඇති වූ නිසා ඒ තුරට අවධානය යොමු කළෙමි. එහිදී දැනුණු වේදනාව කොටස් දෙකක් වශයෙන් අපැහැදිලිව දැනුනේ. එනම් කකුල ස්පර්ශ වන තැනින් ඇතිවුණු දැනීම sensation සහ සිතින් එම වේදනාව ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට යොමු කිරීමයි. සිතින් දුම් විධානයේ නොසලකා ශරීරයේ අවයව කකුල ගැනත් නොසිතා දැනෙන වේදනා වේදනාව වේදනාවටම සිත යොමු කරගෙන සිටීම. එවිට එම වේදනාව තරංගයක්, කම්පනයක් ආකාරයක ආකාරයෙන් දැනී විතර කිරීමට තරම් අපහැදිලිය. එම වේදනාවෙන් දැනුණ අපහසුතාවය නැති විය. නැවතත් සිත පිම්බීම් හැකිලීම් වලට යොමු විය. මෙය එම භවනා පැයේදී කීපසරයක් අත්දැක බැලුවෙමි. මෙය ආස්වාස ප්‍රාස්වාසයේ නිරීක්ෂණය කිරීමට පරිවාහිරව නිසා අද භාවනාවලදී උත්සාහ නොකළෙමි. වේදනාවක් දැනුණත් ඒවා ඉබේම ඉවත් වන බව දන්නා නිසා ඒවා නොසලකා සිටීමි. මෙසේ වේදනා පිළිබඳ අධ්‍යයනය කිරීම භාවනාවට ඉදිරියට යෑමේදී බාධාවක් වේද. එසේ වේදනාවක් එසේ වේදනාවන් අධ්‍යයනය කිරීම සිතේ අධ්‍යයනය කිරීමට සිටී කැමැත්තක් ඇත. බොහෝ හන්දර නිදුක් නිරෝගී ලැබේවා. මම මේකේ තියෙන කාරණා දෙක තුනක් අපිට ඉපීජින e කාරණා වලින් මතු කර ගන්න පුළුවන්. බුදුදානන්සේ මේ දෙන දුක් වේදනා ගැන කතා කරන්නේ දෝමනස්ස වේදනා දුක් වේදනා කියලා දෙකක් පෙන්නනවා. ඒ කයේ පයේ දැනෙන එකට දුක් වේදනා කරන කායිකයි. එතකොට ඒක අයින් කරපම් මේක හොඳ නෑ කියන ද්වේෂ සහගත ඒක දෝමනස්ස වේදනා. එතකොට මේ වේදනාව කෙනකොටම හිත ඒකත් එක්ක නාම රූප වශයෙන් රූප පැත්තෙන් කායික වේදනා දානවා හිතේ දෝමනස වේදනා තියෙනවා මේ දෙක මොකක් අමාරු වෙන් කරගන්න ඔත් එක පැහැදිලිව ලියවිලා තියෙනවා මේ දෙකක් තියෙනවා ඒතකොට තමයි තේරුම් ගන්න පුළුවන් අර රූප කර්මස්ථාන ආනාපාන වගේ එකක් නෙවෙයි මෙතන දෙතෑවරයි අරමුණු දෙකක් තියෙන එක කායික කොටස් තියෙනවා ටික මානසික කොටස් තියෙනවා මේ දෙකෙන් අපි මේ කය ගැන දැඟලුවාට වඩා වැදගත් වෙන්නේ මානසික කොටස මේ දුක් වේදනාව කෙරෙහි ඇති ද්වේෂය දෝමනස්සය ඒ දෝමනස්සය දකින්න නැතෝ කොච්චර මෙනෙහි කරා අරමුණ මෙනෙහි කරත් මෙනෙහි කිරීම වදින්නේ නැහැ හිතෙන්නේ මොකද මේ අතරමැද තියෙන දෝමනස්සේ බාධා කරනවා යම් වෙලාවක දැනගත්තොත් මම මේ වැඩ කරන්නේ මේ ඇතිවෙච්ච දෙයට විරුද්ධවයි අරියාදුවටයි තරහවටයි කියලා ඒක දැනගන්න පුළුවන් වේදනාව එක ඒ වේදනාව කෙරේ තමයි දක්වන ද්වේෂය ඇබ්බැහියක් කියන්නේ එතකොට වේදනාව පිටින් ඇතුළට එන එකක් නම් ඒ අබ්බැහිය ඇතුළෙන් පිටතට යන එකක්. මෙන්න මේ දෙකේ මේ ඇතුළෙන් පිටතට යන එක තමයි කෙලස් කියන්නේ. පිටින් ඇතුළට එන කෙලස් මොකක්වත් නැහැ. ඒ නිසා කොච්චර කයට අපහසුකටපත් වුණත් ඒක කෙලේශයක් වඩටපත් වෙන්නේ නැහැ මේ ඇතුළෙන් ඒකට ද්වේෂය කිය නැත්තම්. ඇතුළේ යන ද්වේෂ ප්‍රමාණයට තමයි කර්ම ගෙවන්න වෙනවා ඉස්සරහට. මේ දෙක දැක්කට පස්සේ තේරෙනවා එහෙන් ඇවිල්ලා මට බාධා කරාට මේක ඒකාන්තම ද්වේෂයෙන්ම නෙවෙයි දැන් මගේ සතිය පිහිටවන්න මේක අරමුණක් කරගන්න පුළුවන් නම් මේ වේදනාව අරමුණු කරගන්න පුළුවන් නම් ඒ වෙලාවේ ආනාපානේ පැත්තක තියලා එතකොට අපිට පුළුවන් ද්වේෂය කරන වෙනුවට මේක අතිරේක ලාභයක් ගන්න. ඒක තමයි අපි වේදනාවට පස්සනවා කියලා කියන්නේ. ඉතින් එහෙම කරන සුළුෙන් බලුවාම ද්වේෂයෙන් තොරව අර වේදනාව දරන්න පුළුවන්. ඒකට කියනවා වේදනාව හරහා බලනවා කියලා. විදි විදිහට. ඒකට වේදනාව වේින්න පටන් ගන්නවා මේක කම්පන චංචල වගේ. ඒ කම්පන චංචල තිබුණට නොදැරිය කි මට්ටමට යන්නේ නැහැ වෙනද නොදැක්ක විදියට දකින්නකොට ඉත සමාහට අධිෂ්ඨාන ශක්තිය වැඩෙන්නත් ඉඩ තියෙනවා. චිත්ත ශක්තිය වැඩෙන්නත් ඉඩ තියෙනවා. එතකොට එහෙනම් අර ඝන බහලව තිබුණු වේදනාව විලල් වෙන්න ගන්නවා. එතකොට ඒක ASCII ආයත් ආනපානෙ පේනවා. නමුත් එතනදී කියලා තියෙන මම දැක්කේ පිපි මැකිලිම කියලා. එතකොට ඔන්න පංචබජලේ නම් අහගෙන ඉන්න මිනිස්සයා. ආනපානෙ බල බල ගියේ දැන් කියනවා මට ඒක පිපි මැකිලිම පේන්න පටන් ගත්තා කියලා. ඊට පස්සේ ආයෙත් ආනාපානෙත් කතාව ගොතමු. ඒක නිසා මේ දැන ගැනීම සඳහා යොදන කාලය කරන්න පුළුවන් එකක් නෙමෙයි Tamanට වෙන එකක් කියලා මතක තියාගන්න. කායනුපස්සනා භාවනා කරනාට හිත යම් මට්ටමකට දියුණුනාට පස්සේ යම් මට්ටමකට සතිය වෙනකොට පස්සේ මේක අපිට හම්බෙන දෙවෙනි පාඩම් පන්තියේ දෙවෙනි විභාගයේ. ඒක කරන්න බෑ අපට. අපිට ආවට පස්සේ අවස්ථාවේ වාසිය ගන්න පුළුවන්. ගත්තොත් වේදනාව වෙන්න ඉස්සලම දන්නා මේ කෙරේ නපුරට බැලුවොත් ඇඟේ ගහගත්ත වෙනවා. නපුරට බලනවා වෙනකොට අරමුණු කෙරුවොත් අපි වෙනදා දක්වන ප්‍රචාරය වෙනුවට වේදනාවේ ස්වභාවික ලක්ෂණ, පටහන්, ආකාර දකිනකොට කායන වසනාට වැඩි විසිතුරුයි හරියට තොරණක් දිහා බලාන ඉන්න කෙනා ඒ තොරණ පිටිපස්සට කියලා ෆ්ලෑෂර් කොට එක අරගෙන හැටි දැක්කන. ඒකට පේනවා මේ තොරණේ ලයිට් දෙගිලිලක් නෙවෙයි තියෙන්නේ. චොරෙන් ලයිට් නම් හරි ලස්සන පුදුරස් කරකිනවා වටේ ප්ලෑෂර් කොටේ චර චර චර ගාලා කොකිස් බදිනවා වගේ මහා විකාරයක් පිළිබඳේ තියෙනවා. ප්ලෑෂර් කොටේ කරගෙන හිටිය තමයි මේ ලයිට් වැඩ කරන්නේ. ඒක දැකපුවා මෙතන අඩේ. තොරණ ලස්සන වුණාට මේ පිටිපස්ස බැලුවට පස්සේ අජූයි. කරගඳ විශාල ජරාවක් පිටිපස්සේ තියෙන. දැන් ඕවා නෑ දැන් IC සොටින් කරන්න වැඩේ. ඊට පස්සේ කොයි විලාකාරය කියලා ෆ්ලෑෂ් එක කොටේ වැඩ කරනකොට විදුලිය කඩාගෙන දෙන හැටි බලලා ඉලෙක්ට්‍රොනික්ස් වලට බැස්සොත් ඉලෙක්ට්‍රික් නෙවෙයි ඉලෙක්ට්‍රොනික්ස් වලට බැස්සොත් ඒ ඉලෙක්ට්‍රොනික්ස් දන්නේ නැහැ මම මේ බුදුරැස් මාලාවක බුදුරැස් කරකවනවාද ෆ්ලෑෂ් කොටයක් හරහා යනවාද කියලා දන්නේ නැහැ. යාගේ තියෙන්නේ නිතරම ගලන ධාරාවක් විතරයි. ඉතින් ඒකෝට මේ මනසට වෙනවා මේ තොරම් බලන්න ගියාට හොඳ වැඩ දෙල්ලම තියෙන්නේ විදුලිය නෙවෙයි ඉලෙක්ට්‍රොනික්ස් වල නමුත් අපි කැමති ඉලෙක්ට්‍රොනිකස් පැත්තට දාලා විදුලිය පැත්තකට දාලා බුදු රශ්මාලාව කරගෙන හිටි බලන්න. ඒ වගේ මේ ළමා සෙල්ලම්මක් මේකේ තියෙන මේ බාහිරේ තියෙන රඟපෑම නැත් ඒක යාන්ත්‍රණය බලනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා ඕනම දෙයක් මොන දෙයක් හෝ අරමුණු කරනවා කියලා ඒක හිර කර ගන්න ඕනේ. ඉරකල වෙන්නේ විදිහ බැලුවොත් එක් රූප බැලුවත් එකයි වේදනා බැලුවත් එකයි සංඥා බැලුවත් එකයි එන්නේ විචිතුරුකම නම් වැඩි. නමුත් ඒක පද්ධතික වැඩ කරන්නේ. නමුත් යම් වෙලාවක තොරණ බලන තාක්කල් අපිට ෆ්ලෑෂර් කොටේ බලන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ෆ්ලෑෂර් කොටේ බලන තාක්කල් ඒකේ ඉලෙක්ට්‍රොනිකස් බලන්න බෑ. ඒ තුන එකම පද්ධතිය උනාට එකක් බලනකොට අනිත් එක වැහෙනවා. චාවිට පුරුද්ද තියෙන තොරණ බලන. ප්‍රශ්නේ නැහැ. දිගට බලන්න ඒක ඇති දෝෂයක් නැහැ. මොකද තොරණ බලනවා කියන එක වෙන අසරේස් බලනකට වැඩිය කැත වැඩ නැහැ. කටක් නැහැ නේද? හොඳයිනේ. මතක තියාගන්න ඊට වැඩි යන්ත්‍රයක් තියෙනවා. ඊට වැඩි යන්ත්‍රණයක් තියෙනවා. ඒක දකින්න බුදුසසුන අපට පුදුම ක්‍රමයකට අපි අඬ ගහගෙන යනවා. ගැඹුරින් ගැඹුරින් ගැඹුරින් ගැඹුරට. යන්න යන්න යන්න යන්න ඔය අපි මෙතේ කරදරයි කියපු හැම දෙයක්ම විනිවිදින්න පුළුවන්. එතකොට වේදනාව එනකොට වේදනාව එනවා කියලා ලෑස්තියෙන් කිව්වොත් මේ යකා ඔය කියන තරම කළු පාට නැහැ. ලෑස්තියෙන් යෑම තමයි ආතතිගත වෙලා ගියොත් බයෙන් ගියොත් භයානකයි. මේ විදුලිය අත ගන්න කියලා දන්නවනම් 200 කවදාක එක එකක් නැරෙන්නේ. නැරෙන තරම් ඒක ශක්තියක් නැහැ. නමුත් එන ෂොක් එකට මැරෙනවා. සර්ව විසිකින් මැරෙන්න දෙයක් ඇත්තෙම නැහැ. නමුත් කලවලේට ෂොක් එකට මැරෙනවා. ඒ වෙනත සර්ව විසක් හද කාගෙන යන අපේ ශරීරයේ හොඳටම ශක්තිය තියෙන නිශ්ශබ්ද වෙන්න. අපි කාව ගමන් තියෙන කලබල වෙන්න බා කලබල වුණොත් කෙලින්ම විස යනවා. හෘදේ වස්තු වල ඒකට ඉක්මනට බෑනවා. එහෙම තැම්පත් වෙලා අයිස් ටිකක් හරි තියාගෙන කවුරු වෙනකන් කරවන්න හිටියොත් ඕන කෙනෙකුට විසයින් කර දැනනොත් ඒ කලබලේ තියෙනකොට කොරස් කටිලත් අත දා ගන්න බැරුව. ඒ නිසා පුත්‍රජානස කියන්නේ වේදනයි. එන බව දැනගෙන ඉස්සෙල්ලා ඒ බවට ලෑස්ති වෙන්න කයේ සතිය පිහිටවලා වේදනාව එන එක මට කරන හුනියමක් කරදරයක් අකරතැබ්බයක් නෙවෙයි. හරියාදුවන්නේ වේදනාව හැටි. මේක දිහා ද්වේෂයෙන් තොරව බලන දුක් වේදනාවේ තෘෂ්ණාවෙන් එහෙම නැත්නම් රාගානුසයෙන් තොරව වලන සැප වේදනා යන්න ගියොත් හරියට බුදුහාමුදුරුවෝ වේදනා දිහා වල බැරි තමයි. එතකොට ඉස්සරහට එන වේදනාවේ ඔය තියෙන දඬු මේ වද දෙන ගතිය නැහැ. වේදනාව තියෙනවා. නමුත් ඒක දෙන දුක් පීඩිත ගතිය, පෙළන ගතිය, තවන ගතිය අඩු වෙනවා. ඉතින් ඒකෝට අපිට තේරුම් පටන් ගන්නවා සූදානම්ෙන් ඉන්න මනුස්සයාට වේදනාව නොයන එක නෙවෙයි තියෙන්නේ. ආ වේදනාව පිළිබඳ චෝදනා කරන්නෙත් නැහැ. වේදනාවයි කියලා කඩාපනින්නෙත් නැහැ. මේ වේදනාව දිහා මධ්‍යස්ථ බැලමෙන් බලනවා. ඒක අනිවාර්යයෙන්ම බය වෙන්න දෙයක් නැහැ. ඒක වේදනානුපස්සනාව. කායනුපස්සනාවට වඩා වැදගත් එකක්. ඒක නිසා ඒක ගැන සැක කරන්න හොඳ නැහැ. ඒක අනිත් එක අපිට ඕන්ලාට කරන්නත් නැහැ. ඉන්න වෙලාවේ හැටියට අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන ලැබිච්ච වාසිය ප්‍රයෝජන ගන්නවා මිස ඕන ඕන වෙලාවට වේදනාවන් පස්සනා කරන්න බෑ. එන වෙලාවට ආයුධ ලෑස්ති කරගෙන ඉන්න. අපේ ලොකු සංචින කාලේ කීප දෙකක් තමයි යුද්ධය ආවට පස්සේ ආයුධ ගන්න බෑ. ආයුධ ගාලා තියාගෙන ඉන්නවා. කොයි වෙලාවෙ යුද්ධ එනවද දන්නේ ආයුධ ගාගෙන ඉන්නයි කියලා කියන්නේ එක මොහොතක්වත් නැහැ. පුළු පුළුවන් ප්‍රමාණය සතියෙන් ගත කරන්න. එතෙන් කය පිළිබඳ අවදීන් ගත කරන්න. එතකොට පැමිණෙන වේදනාව අපට ඉහළ පාඩම් පන්තියේ යන්න විභාගයක් පාඩපත් වෙනවා. ඒකිට ප්‍රශ්න સમાප්තයි අපි තුන් කාලක් විතර අරගෙන තියෙනවා. ඔබේ ස්වාමීන් වහන්සේ ඒ අවසාන ප්‍රශ්නේ මම නෙවෙයි ලිව්වේ නමුත් මටත් ඒක අදාළ නිසා මම අදහසක් කියන්න කැමතියි. මේ දැන් ස්වාමීන් වහන්සේ වේදනාව දිහා මධ්‍යස්ථව බලන්න පුරුදුනොත් මොකද කියන්නේ? දැන් මේ විදිහට වේදනාවක් එනකොට අර ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ ඒ පිළිබඳ තරහක් මුලදී ඇති වෙනවා නමුත් ඔබ වහන්සේ හරි ධර්මදේශනාවේ සඳහන් කරපු විදිහට මේ අපි ඒකට අදුක්කම සුඛයක් විදිහට හිතලා ඒ අරමුණෙන් බැලුවොත් මම අද එහෙම මට අත්දැකීමක් වුණා ආදී භාවනාවේදී ඒ නිසා මට ඒ වේදනාව එච්චර තදබල විදිහට තේරුණේ නැහැ. ඒ කියන්නේ නිකන් අර මුලදී තිබිච්ච තිවුර ගතිය ටික ටික අඩු වෙලා ගිහින් හැබැයි නැති වෙලාම ගියෙත් නැහැ. ඒ වේදනාව නිකන් ඒ යම්කිසි මට්ටමකින් දිගටම පැවතුණා. හැබැයි ඒ අතරතුරේ ආනාපානයත් පෙනෙන ඒ ආනාපාන භාවනාවත් මෙනෙහි කරන්න පුළුවන්. ඊට අමතරව සද්දාරේ මේ ඇහෙන ඒවායි මේ වගේ අවස්ථා තුනක් එකට පිට එහෙම මේ අත්දැකීමක් අද මට ලැබුණා. ස්වාමීන් වහන්සේ ඒ ගැන මොකද කියන්න පුළුවන්. ඒක ඇත්තටම කියන්නේ අර වේදනාවේ මධ්‍යස්ථ බලනවා කියලා කියන්නේ ඒක අදුක්කම සුඛයක් කියලා නමක් ආරෝඪ කරන එක නෙවෙයි. වේදනාවේ සටහන් සහ ආකාර බලන්න කියනවා. මේ වේදනාව මට පේන්නේ තීරෙන් දම්මින් කරනවා වගේ එකක්ද? ඊයකින් අයින්නවා වගේ එකක්ද? කඩුවකින් කපනවා වගේද? ගින්නට ලාලා පුච්චනවා වගේද? කියලා මේ වේදනාව මොන විදිහටම පෙළන්නේ කියන දුක් වේදනාවක්. ඊට පස්සේ ඒ ආකාරය කියලා කියන්නේ ඒක ඒක එකින් එකට එකින් එකට මාරු කරනවා ජවනිකා. තනින් තනට වේදනාව මාරු වෙනවා. පුච්චන එක කපන එක බාටපත් වෙනවා. කපන එක අඹරන බාටපත් වෙනවා. අන්නේ සටහන් සහ ආකාර හරියට ආස්වාද ප්‍රසවාසයේ බලන වගේ බැලීමට කියනවා වේදනාව අරමුණු කරගන්නවා කියන්නේ. වේදනාව අරමුණු කරනකොට සාර්ථක වෙනකොට වෙන්නේ මොකද්ද? වේදනාවේ පෙළෙන ගතිය අඩු වෙනවා. වේදනාවේ තියෙන දවන තවන ගතිය අඩු වේදනාව තියෙනවා. يعني යහ තමයි උච්චර කළු පාට. ඒ ඒ වෙනස තමන්ට ලොකෝ ජයග්‍රහී යැකීමක් ඇති කරන මම වේදනාවට මුහුණ දුන්නොත් වේදනාව පිළිස්සගෙන පණින්නේ නැහැ. මුහුණ දුන්නා. එතකොට එයක් තියෙනවා. එතකොට එයාගේ අර මිලිස්සන ගතිය නැති වෙනකොට ආනාපානෙ පේන තියෙන අවස්ථාව, ශබ්ද ඇහෙන තියෙන අවස්ථාව වැඩි වෙනවා. එතකොට වේදනාවත් <coughs> ඒ වේදිකාවෙන් එක නළුවෙක් මිසක ප්‍රධාන නළුව නෙවෙයි. එතකොට අපිට පේන්න පුළුවන් අපිට අවශ්‍ය නැසකනම් ආනාපානෙ කියලා බලන්න කරගෙන යන්න පුළුවන්. සැක නැත්තම් මෙයාට එහෙම ඉන්න දෙන්න. එතකොට එයා එහෙම ලොක් වෙලා යනවා. වඳ වෙලා යනවා. ලොඳ වෙලා යනවා. ඊට වේදනාව මූණ දීම තමයි මේ මම කියුවා වේදසමසේ එකේ ඉඳලා ඉන්ටර්නෙට් 99 එතැයි සත වර්ෂය තුල මතක නැහැ 18 19 වෙනි සත වර්ෂය 1800 ඉඳලා 1899 දක්වා අවුරුදු 100 ඇතුළත ලෝකේ පහළ වෙච්චි වීරවරයෝ 100 දෙනෙක් ඉරන් ඒ වීර කතා 100ක් ඒ ඔක්කොම තියෙන වේදනාවට මුහුණ දීපු මිනිස්සු විතරයි. ඕනෙම જાතියක වීරත්වයට පත් වෙලා තියෙන්නේ ඒ වෙන මොනක්වත් මොනක්වත් නිසා නෙවෙයි අපිට වැඩි වේදනාවක් ඉඳලා තියෙනවා. හැබැයි පාවා දීලා නැහැ සතුට. ඊට පස්සේ යන හිටින්නේ වීරත්වයකින් තමයි. වැඩිම වේදනාව කරා ගිය මනුස්සයා වැඩි වීරත්වයකටපත් වෙනවා. වේදනාවට යට වෙන මිනිහා ලක්ෂ වාරයක් මෙරි මෙරි උපදිනවා. ඒ නිසා මේ සතියෙන් හම් වෙන අතිරේක ලාභයක් තමයි වේදනාවට පස්සේ සැප වේදනාවක් නම් සැප වේදනාවක් වශයෙන් දුක් වේදනාවක් නම් දුක් වේදනාවක් වශයෙන් මේ දෙක අතරමාර තඩමාරු වෙන අදුක්කම සුඛ වේදනාවක් ආවන ඒ වගේ වෙන වෙන ලක්ෂණු වෙන් කළ දක්වන්න හැටි සතහන් ආකාර ස්වභාව ලක්ෂණ බැලුවොත් අපිට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් කල මේ එකක්වත් දැනගෙන නෙවෙයි මේවට ප්‍රතික්‍රියා කරලා තියෙනවා. සැප වේදනා බදාගත්තේ ඒකේ ආධිනව දැකලා නෙවෙයි. දුක් වේදනාව ප්‍රතික්ෂේප කරේ ආස්වාද දැකලා නෙවෙයි. අදුක්කම සුඛ වේදනාව තියෙන බව දන්නේ නැහැ. මේ තුනට සමතේ එන්න දුන්නොත් දුක්ඛ සත්‍යය බොහෝම කෙටි පාරක් හැදෙනවා. දුක කියන එක මොකක්ද කියන එක අවබෝධ කරගන්න කෙටි පාරක් හම්බ වෙනවා. නමුත් උගෝ දෙනෙක් භාවනා කරනකොට එනවා මේ වේදනාව වෙන්නේ භාවනාවට අරියාදුවලින්. භාවන වැරදිලා වෙන්නදී. එතකොට මේ මට විතරයි තියෙන්නේ මේ අනික කෙසෙන ගහපන් එක්කුටක්වත් නැහැ නේ මට විතරනේ කියලා මේ ළඟ ඉන්න හටක් බයිනවා. උන් නලියන්නේ නැතෝ ෂෝක් එකට ඉනවා මට විතරයි බැරි කියලා. ඉතින් ඒකකොට අර වේදනාව වෙන එකේ තමයි පෙළෙනවා. නිසා වේදනාව දිහා එන එකට ලෑස්තිලා ගිහිල්ලා බැලුවොත් ඒක කියන්නේ ඔය යකා ඔය කියන තරම කළු පාට නැහැ. ඒකට ලස්සන තව කතාවක් තියෙනවා. මේ ලෝකේ තියෙන වේදනාවලින් වැඩිම වේදනාව තියෙන්නේ ප්‍රසූත වේදනාව. කේන්ද්‍රී ගන්නවත් ඇහෙන්නේ නැහැ. එක සැරේ 60000ක් කැඩෙන වේදනාවක් එනවලු දරුවෙක් වදනකොට. ඒකට කේන්ද්‍රී ගන්න මේ නිවන් දකින්නට මැස්සෙක් යවුවොත් කුරුලාවක් ආවොත් කෙස් ගහක් කලුණොත් අම්මද බොල නඩු කියන්නේ ඔය ඇත්තටම කියනවා ඒ ස්ත්‍රියාවක් මාතෘත්වයේ ධර්මාවක් දරුවෙක් වදනකොට තියෙන වේදනාව කිසිම පුරුෂයෙකුට දරන්න බෑ කියලා. පුරුෂයෙක් නම් වහකනවා. ඒ නිසා පුරුෂයන්ට කියන්නෙත් නැහැ. ඒවා ඒවට කියන්නේ ගෑනුන්ගේ රහස්. අංගල කියන්නේ. කවදාවත් චෝදනා කරන පත්‍රයක දාලා තියෙනවද කියලා කියනවා. සිංහල ගාන මැටි වලදී මැටි වලන් ගැනීමෙන් සහ දරුවන් වැඩිීමේ කවදාකවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ කියලා රාහුල අඳුර කියනදී. ඒ අනුව බලනට එක සතයිලු කොටි දෙන විතරලු එක සැරයක් ප්‍රසූත කෙරුවට පස්සේ එන වේදනාව පස්සේ කල්තාව සංසර්ගිකයන් නැතිවා. දකින්නට කොටිය පස්සේ ඉලවල කරනවා. කොටි දෙන විතරලු කාමයේ ආධිනව දන්න එකම සතා. අනික කටි ඒ සෙල්ලමට ගියාම ඕනේ තරම් විදවනවා. භාවනා කරන්න ආව ධනිය විදනවා කිව්වම නඩු. මේ සංසන්දනය කරලා බලනකොට බලන්න අපි මොන විකාරයක්ද කරන්න කියලා. අපි ඊට වැඩිව පරිප්පු කොච්චර කාලා තියෙනවද අල්ලියම්බ කරා. කොච්චර පරිප්පු කාලා තියෙනවද වෙන වෙන වැඩවලට. මේ ඊට වඩා උත්තරම වැඩේ. ඒ නිසා මේට වැඩිය විඳින්න උනත් මේක ලෑස්තිලා යන්න ඕන හැබැයි ශිල්පේ දන්නවනම් ඒත් මුලදී නම් පැංගිරි රහිනවා. මුලදී චිත්ත රහිනවා. මුලදී අමාරුයි. නමුත් ඒකට ලෑස්ති වෙන මනස සූදානම් වුණාට පස්සේ දුක එනකොට වටිනාමක දෙයක් තියෙනවා. ශරීරයෙන් පිටතට හිත යන්නෙම නැහැ. ආනපාන ශරීරෙ හිත යන්නම බැරි පයින්නොනේ. දුක ආවට පස්සේ ඒක දන්න මනුස්සයාට ඒක නිසා සිංහලයේ වචන තියෙන පැමිණි දුක් පැණිදායි. දුක ආවට පස්සේ ඵලයන් කිව්වා සතිය කරන්න බෑ. ඒ නිසා අපි අරමුණු කරන්න ගත්තොත් දුක එවගේම අපේ දරුවන්ට කියලා දුන්නොත් මේක අරමුණු කරපළා ඊට පස්සේ ඔච්චර ඔය ස්පිරිතාල හදන්න ඕන කමක් නැත්තේ නෑ ඔච්චරම බාම් જાතිය හදන්න ඕනේ නෑ ඔච්චරම ඇනස්තීසියා ඕනේ නෑ ඔච්චරම සූස්තිය ඕනේ නෑ මොකද අපි පුරුදු කරන්නේ නැහැ අපිට අපේ දරුවෝ දුක් විඳින එක අපිට ලැජ්ජාවක් කියලා හිත උන්නිකම නිකා උලම් බබාලා තමයි කිසිම දෙයක් පරිමේ ශක්තියක් නෑ දැරෙන්න වෙච්චාම එයා ඒක දීපේ කරාට වෛර කරනවා සර්වඥාන්ති රජකෙන් බැස්ස ඉදියට නිකාංග කෑවා. පළවෙනි දාසේ පිටපාත පාත්‍රයේ විවිධ જાතිත් එක්ක පාත්‍රේ බලනකොට බඩබොක්ක කටින් ආවලු. මේ රජක රජ බැටි රජ භෝජනේ දීලා රත්තරන් භාජන කාලා රාජකුමාරිකාව දෙපැත්තේ ඉඳගෙන පවන්තල දෙච්ච මිනිසයා ඉදිරින් ඉදිරින් අපේන මේ එක එක පාට ආහාර ටික දකිනකොට බඩබොක්ක එළියට එන්න දැසෝ ඊට පස්සේ හිතාගත්තලු මේක අවබෝධයේ පිණිස මම මේක කොහොමද වළඳන්න ඕන කියලා තමයි හිත හදාගත්තේ. ඉතින් අනුදජානතේ දීලා තියෙන ආදර්ශයත් එක්ක බලනකොට අපිට තාම කිසිම පැත්තකින් කිට්ටු කරන්න බෑ අපිටතර දුක් විඳලත් නෑ අපිටතර සැප විඳලත් නෑ. උනාච පරාසය දැකලා සර්වඥතාවක ඉඳලා කතා කරන්නේ. ඒ නිසා භාවනාවේදී යන ජීුණුවේ මනින් තියෙන එකම ක්‍රමය තමයි ඊයේ වින්දට වැඩි වේදනාවක් අද විඳින්න පුළුවන් නම් අද වේදනාවට වැඩි වැඩි වේදනාවක් හෙට විඳින්න පුළුවන් නම් ඒක තමයි භාවනා කියන්නේ මම 1979 ගියා ඉස්ලාම මගේ භාවනා වැඩ පිළිවෙලකට මුනින්ද්‍ර ජීතුමත් එක්ක ඉංග්‍රීසියෙන් තිබේ මට පොඩි දැනුමක් තිබුණා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කොහොමද මම විශ්වවිද්‍යාලේ ඉනකොට ඉංග්‍රීසියෙන් තමයි කරේ නමුත් දැනගෙන හිටියේ නෑ යා කියපු දෙයක් තමයි කවදා හෝ පරියන්කේදී මරණ වේදනාව අධ්‍යක්ෂකට පහුවෙන් තමයි සෝවන් වෙන්නේ කියන්නේ. මෘතේ හරහා තමයි අමෘතයට යන තියෙන්නේ. ඒකට බය කෙනා කල්යතුම අයින් වෙන කෙනා කවදාකවත් ඒ ප්‍රතික්ෂේප කරන්නේ නිවන තමයි. සෝවන් නිවනයි අදට වැඩිය ලොකු දුකක් අද දරා ගත්තා නම් හෙට. හෙටට වැඩිය එක කණිත දරුවා නම් දැන් සෝවන් වෙන්න කිට්ටුයි. ඒ නිසා මෘතය මෘති කියන මරණය අමෘතය කියලා කියන්නේ නිවන මෘත්‍ය හරහා තමයි අමෘතයට යන්න තියෙන්නේ උග්‍රෂෝරා බේත් ගොඩ බෑ අල්ලපක දෙක්න නිවන් දැක්කට මම නිවන් දකින්නේ මොකද මගේ කොටස මම වළඳන්න ඒ වළඳන්න පුළුවන් ඒකයි බුදුබණේ බුදුජානක කියන්නේ බෑ කියන එකට බෑ ඒක නිසා මේ කාටුන් වල තියෙනවා බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ එහෙම කෙනෙක් නොදකින් කියලා පැත්තක දාලා පුළුවන් කෙනෙක් එක්ක යන එකයි මම මම දැකලා තියෙන එච්චරයි. මේ බෑ කියන කෙනෙක් මොහොතකටවත් අතර වෙන්නේ නැහැ. මොකද හිතියොත් අපේ තියෙන බැටරිය බහින. මොකද බෑ කියන මනස ළඟ තියෙන මහ පුදුමාකාර නාස්තික ভাইබ්‍රේෂන් එකක්. ඊට මෙට වැඩි හොඳයි බැන්න හිටපන්. ඒ නිසා රාජනිෂ් කියනවා ඉන්දියාවේ හිටපු මිනිස්සයා සිනගක් එක්ක යන්න ගියොත් ගමනේ තීන්දුව තීන්දුව වෙන්නේ අඩුමම යන කම්මැලියයි කියන්නේ. කොච්චර දක්ෂයටත් හිමීට යන්න පුළුවන්. ඒ නිසා සෙනග නැතුව තනිපාරේ යනවනේ තනි අලියා වගේ ඕන දෙයක කියන්නේ. කංග වේනගේ තනියඟ වගේ මාතංගනන් හස්තිරාජයා වගේ. ඒ නිසා සෙනගක් එක්ක යන්න ගියොත් යුනිවර්සිටි එකේ ඉන්නකොට කියනවා සෙනගක් එක්ක වහකණ්ඩත් බෑ ඒකත් ඉල්ලනවා. වහකණ්ඩියත් මචං ඇල දීපන් කියලා. තනි වෙච්ච අහගෙන සොමිය ඒ දින සන්තෝෂේ කියලා වැඩක් නැහැ. ඔය තමන්ගේ මට්ටම් තමට්ටම්. ගත්ත ගියා. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ පවුල කට්ටියත් එක්ක නිවන් යන්න ඕන වෙලා. ඊදරින් දැන් තඩ ගහගෙන නිවන් යන්න යනවා. ගවරාල තනියම ගිය දවසේ දිවි ලෝකේ ගිහිල්ලා ආව ෂෝකේ. යන්නේ කිව්ව දවසේ මොකද වුනේ? ඒලා කියලා තියෙනවා පිනන කොටයි කඹේ ඇවිදින කොටයි කටරක් දාගෙන යන්න බෑ. ඉතින් හොඳට පාළු ගතිය දැනෙන. හොඳට තනි ගතිය දැනෙන. එතකොට කාගෙන යනවා තේරෙනවා. අපි කාට හරි වග වෙලා ඉන්නවනම් කවුරුත් එක්ක යන්න තියෙනවනම් කවදාකවත් වෙන්නේ නැහැ ඒකම. විශේෂයෙන් මේ මේ විපස්සනා වෙන්න සමතෙත් නම් මම හිතන්නේ ඔය ටිකක් අඳහරයක් පාගෙන නෙළුම් කවියක් කියන්නේ යන්න පුළුවන්කම ඇති. මට වෙන්නන්න බෑ ඒකත් මම දන්නේ නැහැ. කිසිම ආසාවක් නැහැ. විපස්සනාට කියනවා මොකද පිහිය ධාරේ වගේ උත්තර ගාලා තියෙන්නේ දෙකක් නැහැ. කැහුව කැපුවා. එහෙ නැත්තම් හමස් වෙනවා. ඒ නිසා එතෙන් හැදෙනකන් මේ මට්ටමට එනවා. මේ මට්ටමට එනකන් අපි හැම වෙලාවෙම වටපිට බලනවා. ටෙපර් බලනවා. මේක මට විතරක් මොකද උද අනිත් එක කරන්නේ නැත්තේ මොකද? චරිචුරු ගන්නවා. මොකුත් නැහැ සංසන්දන මොකුත් නැහැ කාගෙන යන්න පටන් ගත්තා. එන ගෙඩිය වගේ. ගේන්නෙම උදකලාවේ තමයි. ඒක එන්නම විවේකේ තමයි. ඒක එන්නම පිරිච්ච ගතිය. ඒක ධර්මයෙන් දෙනවා. ඒකට ඉතින් අපි මෝරලා මෝරලා එන්න ඕනේ. ඒක නිකන් යෝගයක් වගේ. අහම්බයක් තියෙන්නේ. ඒකට අපේක්ෂා කරන්නේ. ඕනම වෙලාවක මේක වෙන්න පුළුවන්. මගේ පසුබෑමකින් කිසිසේත් මේකට හානියක් නොවේවා කියලා කාය ජීවිත নিরপেক্ষව යන ගමන තමයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේක සක්මන් භාවනාවේ අත්දැකීමක්. සක්මන් භාවනාවක් ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොට අපි චේතනාපූර්වකනේ වම් පාය දකුණු පාය වශයෙන් භාවනාව ආරම්භ කරන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ අර අසුහමෙන් සඳහන් කර අපගේ විනාඩි 35ක් 40ක් විතර ඒ විදිහට කරාට පස්සේ ඊට පස්සේ කිසිම චේතනාවක් නැතුව නිකන් හරියට උලකින් තල්ලු කරනවා වගේ නිකාම්ම පාලනයකින් තොරව ඇවිදින අත්දැකීමක් මට ලැබිලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ මට හොඳටම තේරෙනවා මම කිසිම මේ මගේ කිසිම බලපෑමක් නැහැ නිකාම්ම ඇවිදිනවා. සමහර වෙලාවට වේගය වැඩි වෙගෙන යනවා අඩු වෙගෙන ඒ වගේ විවිධ වේගවල වෙනස් වීමකුත් පෙන්වනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම චේතනාවක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඊළාට අපි කියන්නේ අනායාසයෙන් සිද්ධ වෙනවා කියලා. එතෙන්ට යනකම් මොකද්ද චේතනාවකින් මෙහෙවන. දැන් හැමදාම තමන්ගේ වාහනේ රස්තාවට යන කෙනෙක් හිතන්නකො. ඒ මනුස්සයා ඉස්සල්ලාම දවසේ වාහනේ ඉගෙන ගන්න හදනකොට වාහනේ පදින්න ඉගෙන ගන්න වෙලාවට ටීට් එකේ වාඩිලා එන්ජින් එක ස්ටාර්ට් කරලා පස්සේ එන ත්‍රිල් එකක් තියෙනවනේ දැන්. එන්ජින් එක ස්ටාර්ට් ආව පොඩ්ඩකින් මම මේකට ගියර එක අහුන ගන්න හදන්නේ. ඒක ඉතින් අන්ලොක් කරන්නේ දැන් කාර්ය කරන දුක් කරනකොට වැඩ කරනවානේ. එතෙන් උතන සුතියදී ඊට පස්සේ ළඟේට මම කියන එමීට දාන්නේ කියලා ෆස්ට් එකට දානකොට නොක් කිරුවොත් හිතිනවනේ එන්ජින් එක. ඒ නිසා සාමාන්‍ය පුරුදු කරන කාර්යයක වෙට්ටල් ටිකක් වැඩි කරලා තියෙනවා. දාගත්තයි කියලා හිතන්න ෆස්ට් එකට දාගත්තට පස්සේ ඊට පස්සේ අර කරනකොට කැපෙනවා බ්‍රේක් කරනකොට හිටිනවා හෝඩ් ගහන්න පුළුවන් සිග්නල් වැඩ කරනදී මගේ ලෝකෙ මම රජ වෙනවනේ ඊට පස්සේ ඔය ඊට පස්සේ ඔය සෙකන්ඩ් එකේ ගිහලා ගානට ස්පීඩ් ආවට පස්සේ එහා පැත්ත හරවලා මෙහා පැත්ත හරවලා කියන දැන් උන සෙකන්ඩ් එකට දාන්න කියලා. ඒතර ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දානකොට පොඩ්ඩක් කලින් ගෑස් ටිකක් දීලා එන්ජින් එක ස්ලෝ කරලා හරියට ගාන එනකොට ගියර් කටු කඩා ගන්න නැතුව ටක් ගාලා මාරු කරපුවාම ඒ කාර් එක හදපු කාට වැඩි ජොලියක් අපිට තියෙනවා ගියර් පාර කරනවා කියන්නේ. මොකද උඟක් කළාට පැටලෙනවා. ජර ජරස් ගාලා ඇමිනෙන්නේ නැහැ. ඉතින් ඒකවල අරමංශ කියන එහෙම කරන්න එපා. ඒ ගානට ගෑස් කරලා අඩු වෙගෙන එනවා හරියට සින්ක්‍රොනයිස් කරන්න. එතකොට ගියර් ඇමිනෙනවා තේරෙනවා. ඇමින තොයවිච්චාම ඒක හදපු හිතපු කාට වැඩි ජොලියක් තියෙනවා. ඒක සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දානවා. තර්ඩ් එකෙන් টොප් එකට දානවා. ඒකට සුභානික මාස ගානක ට්‍රේනින් කරලා දැන් වාහනේ ස්ටාර්ට් කරලා ගෙදර පහන් අතට යන මිනිහ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් මතක තියෙනවද කියලා හැමදාම රසාවට යන මිනිහා කාර් එකට වාහනේ වාහනේ පාට ගණන කරගෙන ඉන්නවා දන්නවා මේ දකම මම ෆස්ට් එක ඕන් කරා මාටද ෆස්ට් එකට තමයි මතකද සෙකන්ඩ් එකට දැනට මම මේ ඔටෝමැටික් ක්ලච් නෙවෙයි කතා කරන්නේ ඉතින් ඒක මොකෙන්ද චේතනාව වෙන්නේ පළවෙනි දවසේ නම් ඒකට ඒ චේතනාවට අපි ගානක් ගෙවලා හඳුන් කూరు වත්තු කරලා පහනක් පත්තු කරලා පඳුරු ගැට ගහලා තමයි පටන් ගන්නවා. දැන් টොප් එකට වැටෙනවා දන්නේ නැහැ. මේකට ඇබ්බැහි කියලා කියනවා. සංස්කාර වල වචන සංස්කාර කියන වචනේ අපි එනවා ඒක නෙවෙයි අනිද්ද වෙනකොට සංස්කාර වලට අපි බහිනවා හිට වෙනකොට සංස්කාර වල තියෙනවා සකස් කිරීම කියන අර්ථය ඇබ්බැහි කියන අර්ථය රැස්කම් කියන අර්ථය. ඉතින් ඒකම දේ නැවත නැවත කරගෙන යනකොට ඒ සඳහා යතරුම අඩු වෙලා ඉබේ මේක වෙන්න පටන් අර ගන්නවා. ඒක මේ පරිණාමයේදී අපි උරු කරගත්ත ඒක නැචරල් සිලෙක්ෂන් එකේ ගතියක්. ඉස්සෙල්ලා අපි කරන්නේ ඒකම කරලා කරලා කරලා පුරුදු කරගන්න. පුරුදු කරාට පස්සේ ඒකෙන් අපිට ලැබෙන ලාභය තමයි අතර යදෝමස් තොරව මේක ඉබේ අපිට කරලා දෙන්න පටන් ගන්නවා. එතන එතනින් පස්සේ තමයි ඇත්තම සක්මන් භාවනා සිද්ධ වෙන්නේ. එතකොට වම දකුණ නෑ, ඔතන යවනවා තව නමකුත් නෑ, gediya pitima දක්වන්නේ. gediya pitima යනවා. එතකොට මේ කෙනෙක් කියනවා ඒක මේ මට්ටමට ගියාට පස්සේ මේ තියෙන කකුල උසවන කකුල කතා නෑ වතුර ඇතුළේ ඇවිදිනකොට හැමතැනම වතුර කපාගෙන යන්නේ කකුලේ. මම වතුර ඇතුළේ ඇවිදිනා වගේ මට තේරෙනවා. නැත්නම් බයිසිකලේ යනකොට පැඩල් එක දිගටම වැඩ කරනකොට දෙකේම ටච් එක තියෙනවා. මේක පාගනවා මේක පාගනවා කියලා එකක් නෑනේ. දෙකම දෙකම පැඩල් එක යනවා වගේ මුළු කටයුතු දෙකක්. මේ කටයුතු දකුණේ කටයුතු දෙක සින්ක්‍රොනයිස් වෙලා යන්න පටන් ගන්නවා. ඒ වගේ මේ බැහැය ආවට පස්සේ අපේ යන්ත්‍රයෙන් ඕනම දෙයක් කරනවා. පටන් ගන්නකොට ඒ අනිස් ඔක්කොම වහලා ඒකට විතරක් පුරුදු කරන්න. ඒක නිසා අපිට කියන්න මුලන් කවදාද සක්මන් භාවනාව වෙන්නේ අනායාසයෙන් සක්මන් පුරුදු වෙච්ච දවස් තමයි. ඒ නිසා අලුතෙන් තනක කියලා සක්මන් කරුවාට සක්මන කෝඩු ගති තියෙනවා. කෝල ගති තියෙනවා. අලුතෙන්ම සක්මන් යොගෙන ගන්න එක්කනත් මුගක් වෙලාට රඟපෑමක් කරන්නේ. වෙන්නේ නැති යන්න ක්‍රමයක් නෑ කරලා කරලා කරලා කරලා දවසක ඉබේ සක්මන් නැත අනායාසයෙන් සක්මන් වෙනකොට තේරෙනවා ශරීරයේ සමබරයි එයා දන්නවා ස්පීඩ් එක එයා දන්නවා කරන්න ඕන දේ ඒකට ඔටෝ පයිලට් එක දාලා පැත්තකට බලන එකයි තියෙන්නේ මැෂින් එක දුවන දුවනකොට තමයි පොඩ්ඩකට පැත්තකට ලැස ගන්න මෙන්න මම ඇවිදිනවා මම යම බලන්නේ ඒක හරි හරි රිලැක්සින් හරිම ආසහිතන වැඩක්. ඒක ඒක පුරුදු කරගත්තා නම් කිසිම දාසක මොනම වෙලාවක පාළුවක් තනිකමක් එන්නේ හම්බෙච්ච ගමන් පොඩ්ඩයි හරි මට සක්මන දාගත්තා නම් කවුරු මොන જાති කෙරුවත් තමන්ගේ විවේකේ තමන්ට හම්බ වෙනවා. උලේ හිටියත් එකයි පිළේ හිටියත් එකයි. ස්වාමීන් වහන්සේගේ අවස්ථාව ගන්න ස්වාමීන් වහන්සේට සෑහෙන වෙලාවක් සක්මන් කරන්න ඕනේ ඉස්සර නැත්නම් ඒක විනාඩි 35. ඒක ඒකට කියන්නේ දැනට හැබැයි දැනට සීසන් වෙන්න ඕනේ. අපි හැම හැමදාම තමන්ගේ ගෙදරම සක්මන් කරනවා සක්මන්ට යනකොටම එනවා. අලුත් තැනකට ගියොත් වෙනස් වුණොත් කෝඩු ගතිය යනවා ටිකක් හිටිනවා. ටික වෙලා ගියාට පස්සේ හොඳට පුරුදු කරගත්ත එක්කනට මුළු මහා පොළොවම සක්මන් මළුවක් විතරයි. කොහේ ගියත් මොනවා කරත් ඒ සක්මන් මෝඩ් එකේ තියාගෙන ඉන්නවා. එතකොට අර කෝල ගති සඳහා කෝඩු ගති සඳහා ගත කරන්න වෙන කාලේ ගොඩාක් අඩු වෙනවා. ඒ නිසා අපි මේ භාවනාවේදී අපි කරන විශාලම අපරාධය තමයි මේ ඇති වෙච්ච සතිය ඉරියව් මාරුවට කඩා ගන්න. අනිදාසේ ආයක පටන් ගන්න අරහා සමාන ව්‍යයමක් කරන්න. ජීවිතේ කියන්නේ ඒකයි. කියන්නේ මේක පාරිභෝගික එහෙම නැත්නම් මේ ද්‍රව්‍යාත්මක පාරිභෝගිකත්වයේ වැඩිවීම හෝ කන්සියුමරයිසේෂන් නෙවෙයි. මේ ස්පිරිචුවල් මැටර්ස් වල කොන්සියුමරයිසේෂන් එක අපි ළඟ තියෙනවා. හොඳට හදාගෙන පහුවෙන්ද කියලා ආයෙ බින්දුවට බහින වැඩක් කරනවා. ඊට පස්සේ ආයෙ හදනවා. ආයෙ දාගන්න. ඉතින් හොද හොද මඩේ දාන වැඩක් තියෙනවා. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් හදාගත්ත සතියක් සමාධියක් ආවට පස්සේ ඕන දෙයකට කැප කරලා තමයි ඒකේ වටිනාකම දන්නවා. ඒකට ගැලපෙන විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය හදාගෙන ඒ සඳහා කැප කරන්න බැරි දෙයක් නෑ. මොකද මේකේ තරම් ආනිසංස තියෙනවා. ඒ ටික වැටහෙනකන් අපි හොතෝත මැඩි දාන. කරන්න දැන වෙන ක්‍රමයක් නෑ. එච්චරමයි තියෙන්නේ. යසවම් පපුව කියලා වස්තුතියක් පපුව දාගෙන නොකරන දේ දරුවන් හඳා කරන්නේ මේ වන්දා කියලා. ඉතින් මට කරගෙන ඉන්නේ යම යෝනේ. ඉන්න හරියක් ඉන්නේ යම බලු. අපාය හොඳයි. කවුද දන්නේ මේ අයෝ? නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. දැන් ජොලියක් ඉතින් වැඩ ලංකාවේ ඉඳලා මෙහාට පස්සේ කිසිම නෑයෙක් නෑ. ඕනෑකම විතරයි තියෙන්නේ නෑකමක් නෑ මොන තරම් ජොලියක් තියෙනවද? ඊට පස්සේ ඉන්ටර්නෙට් නැති වෙන්නත් ඕනේ ටෙලිෆෝන් එක වෙන්නත් ඕනේ මොනම දෙයක්වත් නැති වෙනවා. එතකොට දෙකේ වෙලෙම කපලා ගියා වගේ. ඉතින් මරණය තමයි. ඒ කියන්නේ ආධ්‍යාත්මික මරණයක් මුත් වෙනවා. ගිය තැන හිටියා. ඇල්ලුවා. ඊට පස්සේ දැනගට එතන ඇල්ලුවා. ආණ්ඩි අම්බලම් වාගේ. ඒක සදාචාරයට විරුද්ධයි. සදාචාරය කැමති නැහැ. සදාචාරය කියන්නේ හදාගත්ත විශ්වත් එක්ක හදාගත්ත තැන හදාගත්ත බැලේ ජීවත් වෙන. ඒක තමයි මේ හැදිච්ච ගම කියලා. අපි ළඟ තියෙන නැහැදිච්ච ගතිය. ඉතින් නැද්ද? අපි මේ ඔය ව්‍යාගත් එක වෙන්නේ මේ මේ ඔදීර මත ඇරලා දාන්න. අය කොහොම කරන් බැලනකොට අතාරින්න වෙනවා ගොයියෝ. උඹ කියලා තිබ්බත් නැතත් ඒක වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා ඒක වෙන්න එන එක පොඩ්ඩක් රිහර්සල් කරලා බලන්න. තත්තු සීට් එළියලා තියලා. අපමණ සිග්නල් දැම්ම දකුණට ගපුවා කියලා. අල්ලන්න බෑ ගන්නවා. එවිට නැද? අක්මන් ගැන කතා කරගෙන ඉන්නවා දැන්. හිතෙන්නේ නැහැ. ඇයි මට ඉතින් කවුරුහරි ඉන්නවා ගෙදර කවුරුහරි වික්ෂු කියලා. මට කියා ගන්න බෑ අම්බරේට වයහට. තනියෙන් කොහේ කොහේ හිටියත් කවි වෙලාවේ මෙන් පණ්ඩිය අද්දෝ කියලා නේද තියෙන කතාව. මම යන්නේ මෙල්බන් පරිසංගෙන්න ඕනේ ඒකට පව යන්න මෙල්බන්. ඔව්. ඒ නිසා බොරු කියලා හිතෙන්න අම්මේ. අත්තමල සීල ගැන මට හරියට කනගාටුයි. මොකද මේගොල්ලෝ ඒ තරම්ම ඒකට බැඳිලා. ඒක නැති වුණොත් පොඩ්ඩක් කැලෑපුණොත් කො අපිත් අත්තමල සීල වෙනවා. එදාට අපිටත් ওই ටික වෙයි. නමුත් දැම්ම මේක ඔක්කොම අතහැරලා දාලා හිටියා නම් කියලා වැඩක් නෑ. එහෙම ජොලියක් හිතා ගන්නවා. දැකලා තියෙනවා මගේ ජීවිතේ එක්කෙනෙක් දෙන්නෙක් විතර අත්තම්මලා. පරම්පරා තුනකට භාවනා උගන්නලා. ඊතර ඉන්න කර්මස්ථානාචාර්යවරයෙක් වශයෙන් පුදුම පිපිච්ච ගතිය. පරම්පරා ගානකට උගන්නලා හැම කෙනාටම උකුලි තියාගෙන කියලා. කිසිම දවසක චෝදනා කරන්නෙත් නෑ, ඉල්ලීමක් කරන්නෙත් නෑ. පිළිච්ච ගතියෙන් ඉන්නවා. ඒව නම් ඉතින් පරම්පරාවටම උදව්. එහෙම නැත්නම් නාක වෙච්චාම මල්ල කරදර. මොකද කරන්නේ ඉතින්? මරන්නේ මොනව කරන්නේ ඉතින් ගාල් කරන්නේ කොටක් කරනවා. අපිත් එතෙන් යනවා. ඉතින් පුළුවන් තරම් වයසකට ඉන්න අයගේ නෑදෑයෝ ඉන්නවනම් බාලා ඉන්නවනේ යත්තන්න හොඳට සක්මනක් හදලා දීලා අත්තලක් හදලා දීලා දවසට හැමදාම අඩු ගන්න පැය භාගයක් සක්මන් කරන්නේ. ওই ලෙඩ සේරම යනවා. උත්තර කණ්ඩ පුළුවන් උත්තර නිින්ද යනවා. එහෙම නැත්නම් හොර ලෙඩ තියෙන හරියක් තියෙනවා. උතර ධක්මං කරවන්න ඕනේ. වැල්ලෙම ධක්මං කරවන්න ඕනේ. ධක්මං කෙරෙව්වොත් මොකක් කරේ? එතකොට අර දවසක එනවා දැනකට මේ කරනව නෙවෙයි කෙරෙනවා. ඒකට පොඩි ළමෙක් වගේ හිත. ඒ හිත බයසට ගිහිල්ලා නෑ. ඒ හිත හරීම තිරියන් හිතක් තියෙන. ඒක පුළුවන් තරම් අරන් දෙන්න ඕනේ. ඒ ශරීරයේ වයසට ගියාට හිත වයසට යන්නේ නෑ. බුද්ධ ඥානසේ නකොල පිටු සූත්‍රය කියලා තිබුණේ. ඒ නකොල පිටාවිල්ල බුද්ධ ඥානස් කියනවා දකින්න ආසාව වහන්සේ. නමුත් මේක මට තියෙන ලොකුම සතුට දැන් නම් සාංශේ යන්න දෙන්න බෑ මම මේ අන්තිම වතාවට ආවේ කියලා. බුදුරජාණන් කියන හොඳයි එවනම්. කය ලෙඩ වුණාට හිත ලෙඩ නොකරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ තමයි මම දන්න ක්‍රමය තමයි සක්මන් බාන. එතකොට ඒ ඔය අනායාසයෙන් සක්මන්ට යනකොට අපේ හිතේ තරම්ම අර ළමා හිතකට තිරියන් හිතකට එනවා. හිතා ගන්න බැරි තරම් සහැළු බවකටපත්. ඒ නිසා වැඩි හිටියන් නම් දෙන්න තියෙන ලොකුම දෑවැද්ද පුළුවන් නම් අත්තලක් හදලා දෙන්න. අත්තලක් සහ ආලම්බන රජ්‍යයක් උඩ මේ වගේ ලණුවක් හරි ගැට ගහලා ඒක එල්ලිලා අත තියාගෙන රේල් එකක් හදලා දුන්නා නම් වැලි පොලවක් තියෙනවා නම් සුකෝබෝ අන්තිම ඉහළ සැරසක මේ දලකුම තමයි ඒ අනායාසයෙන් සක්මන් වෙනකන් සක්මන් කරන්න හදලා දෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරනකොට විනාඩි 20කට විතර පස්සේ මම ස්පර්ශය ගැන මෙනෙහි කරමින් ගියා පොළවේ තියෙන රළු ස්වභාවයෙන් ටිකක් ගල් කැට වැඩි පොළවක සක්මන් කරේ. ඒකෙන් කකුලත් එක්ක වෙන ස්පර්ශය මෙනෙහි කරමින් මම දක්වන විදිහට මෙනෙහි කරමින් ඒ දෙකෙන් වෙන ස්පර්ශය මෙනෙහි කරමින් සතියෙන් ඇවිද්දා. ඇවිදිනකොට මට හිතුණා ස්වාමීන් වහන්සේ මේ කවුද මේ ස්පර්ශය දැනගන්නේ කියලා මට අදහසක් ආවා. ඊට පස්සේ මම බැලුවා එතකොට මේ ස්පර්ශය දැනගන්නේ මම කියලා කෙනෙක් හිතනවා නම් මම කවුද කියලා අදහසකට මට ගියා. සක්මන් වාර ඉස්සරහට යනකොටත් පිටිපස්සට යනකොටත් ওই විදිහට මට කල්පනාවක් ආවා මම කියන්නේ කවුද? ඔහොම කියලා හිතාගෙන යනකොට ස්වාමීන් වහන්සේ මට එකපාරම අදහසක් ආවා මේ මම කියලා මේ ඊට පස්සේ මට හිතුණා මේ ඇවිදින කයද මම කියන්නේ. එතකොට මේ ගැන හිතන හිතද මම කියන්නේ. ඔය විදිහට මම හිතන්නේ නැවිද්දා. හැබැයි සතියෙන් අර ස්පර්ශය ගැන හිතේ තියාගෙනම එතකොට මට අවබෝධයක් ආව ස්වාමීන් වහන්සේ මේ හේතුඵල ටිකක් නේද ඇවිදින්නේ කියලා මම දැන් ඊට පස්සේ ඒ සිතුවිල්ලෙන් ඇවිත්තා හේතුඵල ටිකක් ඇවිදිනවා කියන සිතුවිල්ල විතරයි මගේ හිතේ දුනේ වෙන මොකුත් ගැන අවධානයක්වත් සක්මන ගැන අවධානයක්වත් මොකුත් තිබුණේ මම ඇවිදිනවා කියලා මට අදහසක් තිබුණේ නැහැ හේතුඵල ටිකක් ඇවිදිනවා කියන අදහස විතරක් හිතේ දැන මම ඇවිත්තා මම එහෙම්ම ඊට පස්සේ මේ කාමරේට මෙතනට ඇවිල්ලා භාවනා කරන්න තැනට ඇවිල්ලා මම මේක දිගෙත් එහෙට මෙහෙට ඇවිද්දා. ඒ සක්මන් භාව දිගටම කරගෙන ගියා. කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මම ඒකෙන් මිදිලා තිබුණ නැහැ. මට දැනුනේ මේ පොළොවට වඩා ඉහළින් මම ඇවිදිනවා වගේ මේ මේ ධාර දිහේ බලාගෙන යනකොට මට දැනුන්නේ නැහැ මම මේ තව දුරටත් මේකේ අර විදිහට ස්පර්ශ කරමින් ඇවිදින බව නමුත් ස්පර්ශය තේරෙනවා නමුත් ඒකට පෙර තිබුණ දැඩි වමනාව හෝ ඒ ගැන හොයන්න යෑමක් හෝ මගේ හිතේ තිබුණේ මම පොළවට මැද භාවයකින් යනවා වගේ තමයි මගේ ඇස් දෙකට පේනුනේ. නමුත් මගේ හිතේ හැම වෙලෙම හේතුඵල යක් තමයි ඇවිදින කෙනක තමයි හිතේ තිබුණේ ස්වාමීන් වහන්සේ. එතකොට මේක මම අර සක්මන් භාවනාවෙන් බාහිරවට ගිහිලා ස්වාමීන් වහන්සේ නැත්තම් මට ඒ අවශ්‍ය තැනකට ඇවිල්ලාද කියලා වහන්සේගෙන් අහගෙන ඉන්නකොට මටත් ඒක තමයි මතුවෙච්ච ප්‍රශ්නේ. ඒක අල්ලන්න තියෙන්නේ ඒ මේ මම කියන්නේ කයද? මම කියන්නේ හිතද? මම කියන්නේ හේතුබද කියන මේ කල්පනාව සතියට බාධා නැත්නම් ඉදිරියට ගිහිලා තියෙනවා. සතියට බාධා නැහැ සවන්. මේක පැත්ත භාවනා කරන බව මතක නැති වෙලා මේ හේතුඵල ධර්ම මෙනෙහි කරන්නයි මමද කියන එක කියන්න ගියා නම් සතිය කැඩලා නම් අපිට බාධා වෙලා තියෙනවා. ඒ වගේම තමයි සතියෙන් ඇවිදිනකොට පොළොව මහී කාන්තාවට බර අඩුයි. සතිය නැති ඇවිදින කෙනෙක් බලන්න දඩස් දඩස් දඩස් දඩස් ගාලා යනකොට පොළොමහි කාන්තාව සැලෙනවා. සතිය ඇවිදින එක නා පියු පිට ඇවිදිනා වගේ තමයි ඇවිදින්නේ. ඒක ඉතින් පොළොවත් හරි කැමති මනස ඇවිදිනාට. ඒක තමයි පියු පිපෙන්නේ. ඒක නැති කියලා යනකොට පොළොව හොල්ලාගෙන දඩස් දඩස් දඩස් ඒ මනසට ඒව බලන්න වෙලාවකත් අහන්න වෙලාවකත් දැනගන්න වෙලාවකත් නැහැ. ඒ නිසා හොඳට බලන්න පුළුවන්. පිරිසක් එක්ක ඉන්නකොට කී දෙනෙක් මේ පොළොවට බරක් නොවි මලක මලක රොම් ගන්න බඹරා මල තලන්නේත් නැතුව පැණි ටික අරගෙන යන්න අසයේ අපි මේ පොළොවේ ජීවත් වෙනවා නම් මේ පොළොවට කරදරයක් කරන්නේ ලුවන් තරම් බලනවා අඩියක් තියෙනකොට දොරක් වහනකොට කතා කරනකොට ලුවන් තරම් අවශ්‍ය ප්‍රමාණයට කරලා කියන්නේ ප්‍රයෝජනෙට සලකලා කරලා ඒකට 80ෙන් කරන්න ගියොත් තමයි ඔය කලකම් වෙන්නේ ඒක නිසා සතියේ නැවතිල්ලේ නිස්සද්දව කියලා කියලා කියනවා. නිස්සද්දව කියන එකෙන් අදහස් කරන්නේ Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. එහෙම නැතුව අපිට නිස්සද්ද වෙන්න බෑ. නමුත් බලන්න මේට වැඩි අඩු සද්දෙන් මේක කරන්න බැරිද කියලා බලනකොට ඉබේ මේ අඩු සද්දෙන් නිහඬව නිස්සද්දව යමක් කරන්න හදනකොට ඉබේම සතියේ ඇයි තමන් අහනවනේ මොකද මේ වෙන්දා කරන වේගය නැතුව කරන්නේ කියලා. එතකොට කියනවා මම මේ මම මේ සතියේනේ වැඩ කරන්නේ. ඒකම කරන වැඩින් යන නිකුත් වෙන ශබ්ද අහන්න ගිය ගමන් ඒක නිකන් පුදුමාකාර විදියට උදේකලාවකට පුදුමාකාර විදියට නිසල්තාවයට ගෙනත් දානවා. ඒ නිසා පිළිසෙට කෑ ගහන්න එපයි කියන්නේ යන්න එපා. Taman බලන්න Taman වැඩක් කරනකොට ඒකෙන් එන්න තියෙන සද්ද පුදුමාකාරට අඩු වෙන විදියට වැඩ කරනකොට එතන සතියේ නැහැටි මම එක දවසක් අපේ ලොකු සංචි ඉන්න කාලේ එතකොට ලොකු සංචි වයස 98ක් විතර වගේ. මම හජි පුස්තකාලයට යන්නේ. පුස්තකාලයට යනකොට ලොකු සංචි නිකන් හරියට කුඹලේ මැටි ටික ටික හොයන වෙලාව කුඹල් කූඩුවක් හදනවා වගේ බොහොම අමාරුවෙන් අඩියක් තියලා අඩුවක් ගන්නෙ යනවා ආයෙ දැනෙන පඩිය ගහට එනවා ආයෙ දැනෙන පඩිය ගහට එනවා ඉතින් මම බලාගෙන හිටියා මොකද මම පැවිදිලත් නැහැ මම හිතන්නේ ඒ මුත්තටම මගේ දඩබ්බර වයසේ එවසල්ලි බොහොම tempත් වයසේ දීසු කැලක් ගෙනල්ලා පඩිය එළුවා එළිවෙලා ඊට පස්සේ මේ බිල්ලුද කැලක් ගෙනත් තිබ්බා තාම මොකද්ද ගෙනත් කියලා බොහොම අමාරුයි බුදු පිළිමයක් ගෙනල්ලා දැන් මේකට තියන්න ආවා. ඉතින් මං ගිය ළඟට කියලා කිව්වා අවසරයි සාංශ මං මේක කරලා දෙන්නද කියලා. එල්ලිලා වැල්ලා කිව්වා දැන් මට මේක කරගතයි කියලා. ඉතින් මං කවම ඔබ වහන්සේ තියා මේ බලන්න හිටියේ මේ මේ වැඩේ කරන්න මට විනාඩි 5යි යන්නේ ඔබ වහන්සේට වැඩ 15ක් විතර ගියා. මං උදව් කරනවා නෑ නෑ මේ විනාඩි 15 සතියේනේ. මට වැඩේ ඕනේ නෑ. ඒ කරන දේ බොහෝම නැවතිල්ලේ ඒ කරගෙන ඉන්නකොට බලනකොටත් පේනවා ඒක හරි ඒ මුදු මුදුම හාමෝනියස් එකක් තියෙන්නේ. ඒ මට පලාතක නෑ එහෙම ගතියක්. මම කරන්න ගියාම ආචෛත්‍ය වුණා වැන්දාම එහෙට ගෙවුවා මෙහෙට ගෙවුවා මේ පොරේ ගන්න දෙයක්වත් නෑ, දරේ ගන්න දෙයක්වත් නෑ, අතේ ගන්න දෙයක්වත් නෑ මගේ වැඩ. ඉතින් ළඟ තියන ලොකු සාන්ති කිව්වා නෑ නෑ තමන් වැඩක් කරනකොට නැවතිල්ලේ කරන්න. වැඩේ ඕනේ නෑ. ඉබේම සතිය පිටරයි. ඉතින් ඒක වෙයිති වයසට 98ට යනකොට කාටවත් වෙයි කියලා හිතුණා. හැබැයි ඒක උදින් අත අත අපිට අතක් යන වැත්තකට ඉන්නේ හිතින් 98 වෙනකොට ළමයි අර වැඩේ කරමු මේ වැඩේ කරමු කියලා කියනවා සන්න. ඒ වෙලාවේදී ඒක කරනකොට වේගුල වේගුණා තින් අනිත් එකේ ඒ ලොකු සාන්තිය අද්දකීම අල්ල අකුරු ලියන්නේ. මේ එහෙම වේගුල වේගුල අකුරක් ලියනකොට කැටයන් කොටනවා වගේ. ඉතින් ඒ ඒ ලියපු අකුරක තියෙන වටිනාකම අපි මුළු ජීවිතේ ලියපු අකුරකට වැඩිය වටිනවා. මොකද ඒ මුළු අත් දෙකම යොදලා හුත්තට පොළවේ පට්ටල වෙලා වාඩි වෙලා කොන්තර යන බස් එකේ ඉඳගෙන ලියනකොට ගන්න ව්‍යස්තේ තියෙන්නේ. ඒ වගේ ඉඳගෙන මෙහෙම අකුර ලියනකොට එනවා අපිට මොන තක්කු මුත්තක්ද තියෙන්නේ. ඔය හැමදේම වැඩ ඉවර කරන්න දඟලනවා මිසක් කරන වැඩේ ගැන හැඟීමක් නැහැ අපිට. ඉතින් ඒ නිසා කඹරනවා කියලා මම කියන්නේ. කරන වැඩේ රසාස්වාදයක් නැහැ. ඒ නිසා මේ නැවතිල්ල වැඩ කරනකොට මේ පොළොවට උනක් දැනෙනවා. ආයුධයට උපකරණ උනක් තේරෙනවා. බලයින මනුස්සයට සාන්තියක් ඇති වෙනවා. එහෙම නැතුව මේ තංගලලා කලබලේ වැඩ කරන්නේ මනුස්සයද කිසි තේත් මේ එකෙන් ආසාවෙකුත් නැහැ. උපකරණ ආයුධෙන් වැඩකුත් නැහැ. ආදර්ශෙකුත් නැහැ. ඉතින් ආචෛත්‍ය වුණා වගේ කියලා කතාවක් තියෙනවා අපි පැත්තේ. නිසා දවසේ විනාඩි 5ක් 10කට බලන්න කවුරුවටත් වග වෙන්න එපා. Tamange තනියම කරන වැඩක් අරගෙන තමන්ගේ ස්පීඩ් එකට යන්න හරි. ඒක තන්නේ කර මේ හිත කය දෙක සුවසේවාවක් තියෙන. අපිට කිසිම වෙලාවක නැහැනේ දවසේ මාත් එක්කම ඉන්න වෙලාව. අර කටයුත්ත කරන්න දෙනවා මේක කරන්න දෙනවා মালටි ටාස්කින්. ඉතින් විවරයක් නැහැ වැඩි. මම කියන්නේ ඒක නැත කරන්න කියලා. මම කියන්නේ දවසේ විනාඩි 5ක් විතර අරගෙන නැවතිල්ලේ. නිශ්ශබ්දව සතියින් වැඩ කරන තැන බලන ගියාම තේරෙයි. ඒක කාටවත් කරන්න බෑ කියන දෙයක් නෑ. ඕනම කෙනෙකුට කරතයි ඒ නිසා මේව කරන්න ගත්තාම අපේ ජීවිතේ නිකන් කාව්‍යයක් වඩපත් වෙනවා. సౌందర్యයක් වඩපත් වෙනවා. බලන ඉන්න කෙනාට උනත් කවදාකවත් හිතනක් වෙන්නේ ඒකයි යොබුදුජානංශේ මේ මේ සතර පෙර නිමිති දැකලා ආපහු එනකොට නිබ්බුතපද කිව්වේ කිසాగෝතමී නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සාවිතා නිබ්බුතානුන සානාරි අසයන් ඉදිසෝපති මෙහෙව දරුවෙක් ඇති අම්මා කෙනෙක් නුණ වෙන්න ඕන මෙහෙව දරුවෙක් ඇති අප්පා කෙනෙක් නුණ වෙන්න ඕන මෙහෙව ගෑණියෙක් මෙහෙව මිනිහෙක් ඇති ගෑණි නිවිච්ච ගෑණියක් වෙන්න ඕන තමයි යන තාලෙට මොනතරම් මේ ඒකට ඒ කිසගොච්චි කියලා කියන හොඳටම තරුණ වයසේ හිටපු කාන්තාව සඳුතලෙන් දැක්කා මේ කුමාරයා යනවා කියන ලීලා බුදු වෙලා නැහැ තාම අවබෝධ වෙලා නැහැ. හැබැයි හතර පෙන් නිමිති දැකපු ගමන් යන තාලෙම දැක්කා මේ මෙවැනි දරුවෙක් ඇති මවක්, මෙවැනි දරුවෙක් ඇති පියෙක්, මෙවැනි ගෑමිණියෙක් ඇති ගෑණියෙක් නිවුණා වෙන්න ඇති කියලා මොකද හරි ආසයි ඒක දිහා බලන්න. ඒ නිසා අපිටවත් අපි ගැන එහෙම බලාගන්න අර කි වගේ සක්මනේ අnderින්න ඕනේ. අනායාසයේ සක්මනේ දැල්ලා තමන්ම තමන් දිහා බලනකොට පේනවා නේ බුදුහාමුදුරෝ විස අපි නෑ කවදාකවත් ඔබ දෙයිද අපිට. දොස් කියයි ඉක්මනට ගිහලා වැඩේ කරනවා නේ කොහොමද වැදරි වැදරි ඉන්නේ මේ වැඩක් කරනවා සම්මංගල ඇති වැඩක් තියෙනවා එහාට මෙහාට නේ විවරයක් කරපංකෝ ලියුමත් කියලා දාලා වරංග පෙට්ටියට ගිහලා ඕන්න අපේ නෑ බුදුහාමුදුර තමයි අපිට ඒ තියෙන කලබල ජීවිතය අපිට අපිට පුංචි විවේකයක් කරන් දෙනවා බුදුහාමුදුර කියලා ඇති සද්ධාව අවසන් බෑ අපි තුනට කිට්ටු කරගෙන ඉන්නේ. නෑ මම අපි පැය දෙක එකමාර කාලයක් කරගෙන තියෙන එක විනාඩි 10ක් විතර අතවාසියක් තියෙන අතර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට පැයකට විනාඩි 10ක් විතර කාලයක් තියෙනවා. සක්මන් භාවනාවට අපි හතරට මෙතන රැස් වෙනවා. නැවත සාමික භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. ශිල දිනාටම තෙරුවන් සරණයි.